නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තස්මා තේ තිය ගහපති එවං සික්කිතබ්බං මනං උපාදිස්සාමි නච්ච මේ මනෝ නිසිතං විඥානං භවිෂ්‍යති इति එවං තේ ගාපති සික්ඛිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දම්පුවි පදනන මුල් කරගෙන මේ මේ විදිහට හම් වෙන හැම අවස්ථාවකදීම ඒ දවසේ කාන්තියක් විදිහට මේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නවා ඒ ධර්ම දේශනාවේ මෙතෙක් වාර්තාගෙන ආවේ ධර්ම දේශනා මාලාවක් විදිහට ਸਰවඥාන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය. මේ සූත්‍රය ඉස්සරහින් තියාගෙන මාසුරා තියාගෙන ප්‍රධාන මාසුරා වශයෙන් තියාගෙනයි අපි මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන ආවේ. මේ සූත්‍රේ සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩික සිටුමාගේ ජීවිතයේ අවසාන ජවනිකාව ශාසනික වශයෙන් විස්තර වෙන අවස්ථාව. එතනදී ඒ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ඒ ජීවිත අවසාන මොහොතේ ගත කරන අනාථපිණ්ඩික සූත්‍රමාට වෙන උපදේශ පන්තියක් ඒ සූත්‍රයේ කතා ශරීරයේ වශයෙන් දැක්වෙන්නේ. ඒකදී ක්‍රමයෙන් උපදේශ මන්තිය අවසානයේ සඳහන් වෙන්නේ තස්මාතේතිය ගහපති ඒවිසේවන් සික්කිතබ්බං එසේනම් ග්‍රහත්‍ය ජීවිතේ ඒක විදිහට බලනකොට සාර්ථක ජීවිතයක මනුෂ්‍ය ජීවිතයක නිම අවස්ථාවේදී මෙන්න මේ විදිහට තමන් විසින් තමන් හික්මවා ගත යුතු න මනං උපාදීසාමි නචමේ මනෝනිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගහපති ශික්ෂිතබ්බං ඒ ඇහ කන දිව නාසය කය මන වශයෙන් හයාකාරීත්ව බෙදී පවතින මේ පුද්ගලයාගේ ආයතන හයේ ක්‍රමයෙන් ඇහි පණන් විස්තර කරගෙන එන ඒ සාහිත්‍ය සාංශයේ අවසාන කරමි නච්චන මනං උපාදේශාමි තමන්ගේ මනින්ද්‍රිය මනා යතනය මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියා ගන්න නැති වෙන්න ඉක්පෙන්දේ කියලා. නැචමේ මනෝනිෂ්ඨ විඥානම් භවිෂති इति මේ මන ආයතනය අදනම් කරගත්ත විඥාන ස්රෝතයක් විඥානයේ ප්‍රවැත්මක් නොවේවා කියලා මම හික්මී මෙන්න මේ විදිහට ඔබ හික්මිය යුතුයි කියලා තමයි උපදේශ පන්තියේ දිමාව දකින්නේ. ඉතින් අපි මෙතෙක් ආපු ගමනේදී ඒ ඇහැ අල්ලගෙන ඇහි විඥානයේ පහළ වීම නිසා දැකපු රූපේ පිළිබඳව මනාපමනාව පහළ නොවීමට කටයුතු කිරීම පිළිබඳව යම් ප්‍රමාණයකට ඇහැ අශික්ෂිතව හික්මකින් තොරව හැසිරීමෙන් පීඩා විඳපු කෙනෙක් ඒ ප්‍රදේශපන්ති පිළිගන්න ඉඩ තියෙනවා. ඒ හැකියන එක හික්මීමට ලක් නොකළොත් ශික්ෂාගාරක නොවුනොත් ඒකින් මනාපමනාව පහළ වෙලා ගොඩක් චේතනා ගොඩක් කර්ම රස වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් ඒ වෙවි චක්ඛායතනයක් දිගින් දිගට චක්ක විඥානයේ පහළ වෙලා ඒ පිළිබඳව අසතිමත්ව අප්‍රමාද ප්‍රමාදමත්ව මේ විදිහට කෙලෙස් ඇති නොවීමට වග බලා ගන්න ඕනේ. ඒ වගේම කන සම්බන්ධ කරගෙන නාසයේ දිව කය ආදි වශයෙන් ගිහිල්ලා අද මේ සම්බන්ධ වෙන්න හදන්නේ ඒ කොටම මූලස්ථානය වෙන්නේ නාම ධර්ම වල වශයෙන් සම්බන්ධ වෙන මනායතනය. ඒ මනායතනය පිළිබඳව හික්මීම අර මෙතෙක් විස්තර කරපු ඇහ කන දිවනාසය හරහා මිස කෙලින්ම හිතා ගන්නත් අමාරුයි. ඒ වගේම ක්‍රියාවත් කරන්නත් අමාරුයි. ඒ නිසා සර්වඥ දේශනාවේ නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනාවේ දන්න ගුරුසු තැනක ඉඳලා ඉතාමත්ම පැසියුම් තනක් දක්වා පවත්වාගෙන යamak තියෙන්නේ. ඉතින් මේ මනස අපි මනස කියලා පිළිගන කියන හිත කියලා කියනවා. ඒ මනස මමයේ කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියලා අල්ලා ගැනීම මන මනස පදනම් කරගෙන උපාදාන කියලා කියනවා. ඉතින් ඒක කරන්න එපා කියලා මේක කියන්නේ. ඒ වගේම ඒ විදිහට මනායතනේ පදනම් කරගත්ත විඥානස්රෝතයක් විඥානයේ ප්‍රවැත්මක් නැත්නම් භවයේ ගමනකට මනස මන ආහාරයක් නොවේවා ඒ විදිහට කටයුතු කරන්න කියලා. ඉතින් මේකේ තියෙන සංකරතාවය සංකීර්ණතාවය මඟහරවා ගැනීම සඳහා මේ මනසට අරමින ධර්ම සම්බන්ධව සලකා බැලීමේ කොහොමද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ eh, ධර්මෝපදේශය eh, අවසාන මොහොතටපත් කරලා නැතත් eh, එහෙම නැත්නම් අනාගතයේ අනාගතයේ සිටුම වගේ සෝවාන් තත්ත්වයකටපත් කරලා නැතත් කොහොමද අපි ක්‍රියාවත් කරන්නේ කියන එකට සෑහෙන සාධක සාක්ෂි ලබා ගන්න පුළුවන් මේ ධර්ම ධර්මයේ කියන කොටස නැත්නම් ධර්මා යතනිය වශයෙන් සඳහන් වෙන්නේ සතිපට්ඨානී ධම්මානුපස්සනාවේ මේක පිළිබඳ විශාල විස්තරයක් තියෙනවා. ඒ ධර්මානුපස්සනා කොටසට යනකොට සර්වචන්නාංශයේ ආනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ක්‍රමයෙන් යම් ආකාරයකට කීකරු ක්‍රමයක් කීකිනක් ලබා ගන්න පස්සේ මනසට අරමුණු වෙන ධර්ම කාරණා රාශියක් අනුව හික්මීතු ආකාර ඒ ධර්මානුපස්සන කරචි සංග්‍රහ වෙනවා. ඒකෙදී ඒ මජ්ක්‍ධිම නිකායේ මැද මට්ටමකටත් දීඝනිකායේ දීර්ඝ වශයෙන් උත් ඒ ධර්මානුපස්සනාව විස්තර කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍ර දෙකේ. ඒකෙදී මනස පිළිබඳවත් මනෝ විඥානය පිළිබඳව අවබෝධ කරගන්න නම් මනස අරමුණු කරන්නා වූ ධර්ම පිළිබඳව හැදෑරීමෙන් තමයි අපිට මේ මාතෘකාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට ඉදමික්ක වේබේකෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා මේ ධර්මයන් කෙරේ ධර්මය අනුපස්සන අනුව බලන ස්වරූපයට ගත කරනවා කියලා ඉදමික්ක වේබේකෝ පංචසු උපාදානේසු ධම්මානුපස්සී විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ කායන පසන වේදනන පසන චිත්තන පසන මට්ටම හදාගත්ත කෙනෙක්ගේ භාවනා කර්මාන්තයේට ඉස්ලාම ඉදිරිපත් කරන්නේ මේ නීවරණ පහ. මේ නීවරණ පහ පිළිබඳව දැන් ඒ නීවරණ වලට ධර්ම කියන නම දෙනවා. අපි සාමාන්‍ය නීවරණ ගැන අධර්ම කියනවා. නිවර්ණ අභව විතර කෙලෙසෙනවා ඒව අතපත ගායතු දේවල් නෙමේවා ආතවත ගාන ගියාම හිත නොමගට යනවා මාර්ගපාක්ෂික වෙනවයි කියලා. නමුත් අර කායන ප්‍රශ්න වේදන ප්‍රශ්න චිත්තාන ප්‍රශ්න හිතීම කාට පස්සේ කවදා හෝ අපි ඒ නිවර්ණ පිළිබඳව මුලමදාග දැක ගන්න ඕන දැකගත්ත නැත්නම් ඒකෙන් අපිට සම්පූර්ණ වශයක් ලබා ගන්න අමාරුයි දැනගැනීමක් ලබා ගන්න අමාරුයි. ඒ නිසා මෙතනදී ඒ නිවන ධර්ම පවා භාවනාවට අරමුණු කරන ගතියක් ඒකේ මුලමදාග විපස්සනා කිරීම පිළිබඳව සරුවත් කරනවාන්සේ ඉදිරිපත් කරනවා. අන්න එතකොට ඒ විදිහට හිතකට නැගෙන නීවරණයක් මතින් ධර්ම රසය මතු කර ගැනීම නැත්නම් හිතක ස්වභාවය මතු කර ගැනීම පිළිබඳව හදාන්නකොට හිත කියන්නේ මොනවා එකක්ද? ඇයි මේ හිත මම මාගේ කියලා අල්ලගන්න එපා කියන්නේ කියන එකට මම හිතනවා සෑහෙන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ විදිහට නීවර ධර්ම ගැන පහ කියනකොට අපි ප්‍රධාන වශයෙන්ම බෞද්ධ ජීවිතයක යෝගාවචර ජීවිතයක අපිට නීවරණ කියන වචනය හම්බ වෙන්නේ සමත භාවනාවෙන්. අපි කරන්නේ සමත යෝගාවචරයන් විදිහට මේ නීවරණ ධර්ම යටපත් කරන්න හදන එකයි. ඒ යටපත් කරන්නේ ශල්‍ය කර්මයක් කරන වෙලාවෙදී ලෙඩා తాවකාලිකව සීමුර්ජා කරන්න වගේ හිරිවට්ටන්න වගේ මොකද මේ ශල්‍ය කර්මය කරනකොට ලෙඩාට හිතසෝපින්ස වැඩක් කළාම ඒ ලෙඩාගෙන් ශල්‍ය කර්මයට සහයෝගයක් ලැබෙන්නේ නැහැ සීය තියනවනම් වේදනාව නිසායි ඒ වගේම නොදැනුවත්කම නිසායි ශල්‍ය කර්මයට බාධා වෙන්නේ ඒ නිසා ලෙඩාගේ අනුමැතිය ලබාගෙන සාක්ෂි ලබාගෙන යදා සීමිත කරනවා. ඒ වගේ තමයි හිතක් අවබෝධ කරගන්න හදන වෙලාවෙදී ඒ නැත්නම් මිනිස්සුන්ට උපරිම සුවසිද්ධිය සුභසිද්ධිය හිතසුව සලකලා වැඩ කරන වෙලාවක ඒ කටයුත්ත කරනකන් මේ හිත කෙලෙසන නීවරණ ධර්ම ටික තලාව බඳ වෙනවා යටපත් කරන්න වෙනවා ඒ සඳහා කරන භාවනාවට අපි කියන සමත භාවනාව කියලා. එතකොට මේ සමත භාවනාවේදී කරන්නේ ඒ වෛද්‍යවරයෙක් ශල්‍ය වෛද්‍යවරයෙක් తాවකාලිකව ලෙඩා සීනති කරනවා වගේ මේ නීවර ධර්මික යටපත් කිරීම මිස පූර්ණ පරිපාලනයට ලක් කිරීමක් හෝ නිවන පිළිබඳ පූර්ණ අවබෝධයක් නෙවෙයි. නමුත් ඒ විදිහට කරලා ඒ කියන්නේ නිවර්ණ මතු නොවන මට්ටමට චිත්ත tattya සකස් කරගෙන සතිය සමාධිය සතිය හොඳට හදාගත්තට පස්සේ ධර්මෝපසනාවේදී එහෙම යත නොකර ප්‍රකෘති මත වෙන නීවරණයට ඉඳ තියලා ඒකේ මුලමදාග බලන එක කරනවා ඒක හැදෑරීමක් කරනවා ඒක විචිතුරු කොට බලනවා විග්‍රහ කොට බලනවා අන්නේ විචිතුරු විග්‍රහ කොට බැලීමයි විපස්සනා දිනේක කෙරෙන්නේ ඊට ඉස්සෙල්ලා නිවර ධර්ම යටපත් කිරීමයි යටපත් පරස්පර ගතියක් කියනවා වගේ තමයි දාර්ශනික පැත්තෙන් හොයලා බලුවොත් පේන්න තියෙනවා. ඒ නිසා ධම්මානුපස්සනාවේදී මේ වරක් යටපත් කරපු කෙලෙස් වශයෙන් හඳුනාගත්ත ආධර්ම වශයෙන් හඳුනාගත්ත කොටස් ධර්ම වශයෙන් අවබෝධ කර යුක්තක් වශයෙන් ප්‍රථමයෙන්ම අවබෝධ කර යුක්තක් විශේෂ ඉදිරිපත් කිරීම සර්වචනාංගයේ තියෙන මේ විප්ලවීය උගන්වීම හොඳට විස්තර කරනවා. ඉතින් එතනදී එක එක නීවරණයක් අරගෙන නිවන් කියන එක ප්‍රසිද්ධයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා වශයෙන් ඒ කාමච්ඡන්දය නිවර්ණය ගත්තොත් සංචිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානති සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සංචිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති දැන් භාවනාව කරනකොට අපි සමහර විට කානපාන අරමුණ තාම ප්‍රගුණ කරන්න වෙන්න පුළුවන්. ඉන්දීම හැකිලිම අරමුණ ප්‍රගුණ කරන්න වෙන්න පුළුවන්. දැන් සක්මන් කරන වෙලාවක වම දකුණ වශයෙන් හෝ ඊවර පිළිබඳ අවබෝධය ප්‍රගුණ කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉන්න නැත්නම් ඉදිරියදා ජීවිතයේ සත්‍ය ප්‍රවැත්වීමට පුහුණු කරන කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේම කරන වෙලාවක හොඳ නදහත් හිතේ ප්‍රගුණ කරන ලද සත්‍යයක් ඇති කෙනෙකුට දැනගන්න පුළුවන් මගේ හිතේ දැනට කාමච්ඡන්දේ මතුවලා තියෙනවා කියලා. අතොත මගේ චිත්ත වීතිය වර්ණයෙන් විලා තියෙනවා. මේ කාමච්ඡන්දේට වර්ණයක් විදිහට තමයි සර්වත්‍ංශේ නීවරණයකට රූපකයක් විදිහට පෙන්වනවා. හිත වර්ණ ගැන්වෙනවා. ඉතින් ඒකකොට මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ මේ යම් රූප බලන්න තියෙන ආශාව, යම් යම් ශබ්ද අහන්න තියෙන ආසාව යම් යම් ගඳ, යම් යම් රස, යම් යම් පහස, සහ යම් යම් කාමෝපසංහිත හිතවිලි. ඉතින් මේ වගේ හිත නිස්සය වෙලා තියෙනවා. ඉතින් එතකොට යෝගාවචරයට තමන් ගත්ත එල්ලය ආනාපානය හෝ පිම්බි නැකිලිම හෝ නැත්නම් සක්මන කරගන්න බෑ මේ නීවරණයක් ඇවිල්ලා ආශාවක් පහළ වෙලා අභ්‍යන්තර දෙයක් නෙවෙයි දැන් ආශාව වෙලා තියෙන බාහිර දෙයක් අන්නේ බාහිර දෙයට හිත මේ ස්වභාවයෙන් ඇදිලා යනවා. බල්ලෙක් අසුචි පිටක් දැකලා ඒකට ඇදිලා යනවා වගේ කබරේ මලකුණක් දැකලා ඒකට ඇදිලා යනවා වගේ ඒ ඒ සහජාස ගතියට ඇදිලා යන ගතිය තියෙනවා. ඒ තමයි මේකෙක් යම් ප්‍රමාණයකට කීකරු කරගත්ත යම් ප්‍රමාණයකට හික්මවගත්ත කෙනාට තේරෙනවා මගේ හිත පැවැත්වේ යුත්තේ නම් මූල කර්මස්ථානයේ පිම්බීමක් කිරීම නැත්නම් ආනාපානිය නැත්නම් වම දකුණම තේ හිත දැන් ස්වභාව ගතියකට ඉතිගිනාපු සංසාර පුරුද්දකට යම් ආකාර රූප ශබ්ද ගන්ධ රස විචේ යදෙනවා. එතකොට මේ යෝගාත හිත දෙතවර වෙනවා. එක අරමුණක තියෙන විතක්කය ඉතොක්කාර වෙනවා. මම ඕන තැනට දුවනවා. ආ මේ වගේ වෙලාවල් වලට යෝගාවචරයට සදාචාර සම්පන්න යෝගාවචරයට සාමාන්‍ය සම්මුති හිතක් සහිත යෝගාවචරයට ඒ කාමච්ඡන්ද වෙනුවෙන් ද්වේෂයකුත් අනේ මගේ හිත ආනාපාන හිතනවා හොඳයි කියලා ඒකට ආසාවක් පහළ ඒක තමයි අපි සම්මුතිය පවතින්නේ. නමුත් මෙතනදී හදවතනන්ද ඊටදී වෙනස් විදියකට කියනවා මගේ හිතේ දැනට කාමච්ඡන්ද හොල්මන් කරනවා. ඒකට කාමච්ඡන්දේ කියනවා කියලා දැනගන්න. ඉතින් ඒක එතකොට මේ අර පොඩි දරුවෙකුට අසුචිත් එක්ක සෙල්ලම් කරගෙනදී අම්මා ඔන්නක තමක් නැහැ කියලා ඉන්න හදනවා. නැත්නම් මූත්‍රා ටිකක් අතක ගයින්න තමන් දෙන එකක් ඔන්නේ තමක් නැහැ කියන හදනවා වගේ. අනිත් වගේ මේ ප්‍රධාන වශයෙන් ප්‍රථම වශයෙන් මේ ධර්මානුපස්සන මට්ටමේදී හිතක් මුලමදාග වශයෙන් ආත්පස තේරුම් ගන්න නම් අර නීවරණයක් වශයෙන් කාමච්ඡන්දේ පහළ වෙලා ඉන්න වෙලාවක මගේ හිත දැනට කාමච්ඡන්දේ අතුරත මගේ හිතේ තියෙනවා කියලා දැනගන්න කියලා මෙතනදී කොහොම මධ්‍යස්ථ මට්ටමේ උපදේශයක් ඒ උපදේශය කියනකොට අපි මතු කරගන්න ඕනේ මේ කාමච්ඡන්දේ බලන්න කියලා කියන්නේ දුරු කරන අදහසකින් නෙවෙයි නොදකින් නොපතන් කියන අදහසෙන් නෙවෙයි කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දකින්නේ කියලා. සම්තුමේ අජත්තං කාමච්ඡන්ද සම්තුමේ අජත්තං කාමච්ඡන් දෝති පජානාති. එතකොට මේ කාමච්ඡන්දේ ආවේ කොහොමද? කාගේ ආරාධනාවකටද? ආසන කාරණා මොකද්ද? ඒකෙන් තමයි හිතට ඇති කරන විචිත්ත භාවය මොකද්ද ආදී වශයෙන් ඒක පිළිබඳව අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග දැක ගන්න නම් මේකට සමහිති උපේක්ෂා හිති මේ කාමච්ඡන්දයට එන්න දෙනවා කියන එක අර සත්‍ය සමාධියෙන් ආදී වෙච්ච හිතට ආනපසනාවේ වේදනන් පසනාවේ චිත්තාන පසනාවේ ආදී වෙච්ච හිතට බුදු දන් වහන්සේ ඉඳ දෙනවා ඒකට සමානසේ සලකන්න කියන. ඒක හරියට කියනවා නම් මේ රටේ හැමතැනම වසංගත රෝගයක් තියෙන වෙලාවක ඒ වසංගත රෝග බීජයම දෙදෙකට වැක්සින් කරනවා එහෙම නැත්නම් අතුල් කරනවා ශරීර ප්‍රතිශක්තියක් ඇති කරගන්න. ටිකක් අල්මරබු විශ්ලීයක් අතු කරනවා. අතු කරනවා පස්සේ අතුලේ ප්‍රතිදේ හැදුනහම ඒ ශරීරයේ ඇති වෙන ශක්තියක් ඒ ප්‍රධාන විශ්ලීය තියෙන ආසාදන වෙලා තියෙන තැනට ගිය ඒගේ අතුලේ දැවීමේ ශක්තියක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ විශ්ලීය අර අල්මරබු ප්‍රතිදේ මේ අල්මරබු විශ්ලීයෙන් ප්‍රතිජීව ශක්තිය ප්‍රතිශක්තිය ඇති කරගත්තේ නැත්නම් ලෙඩ ආසාදනය වෙනවා. අනිත් වගේ මේක ඒ කාම ඡන්දේම මෙතනදී සාගර වෙනවා කියන්න බෑ. විරුද්ධකම් කරන්නේත් නෑ. කාම ඡන්දේ ආවම මොකද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ දරුවචනාංශයේ දරුවචනාංශයේගෙන ඥාණයෙන් මේ කාමච්ඡන්දය පිළිබඳ විවිධ උපදේශ රූපක ඉදිරිපත් කරලා තියෙනවා මේ කාමච්ඡන්දය හිතට ආපුවාම ඒක නිකන් වතුරක පිසිදු වතුරකට වර්ණයක් යොදුවොත් ඒ වර්ණකේ නිසා භාජනය අඩිය බලා ගන්න බැරි වෙනවා. මම මේ වගේ කනච්ඡන්දයට ආවොත් Taman ගත කරන චිත්තක්ෂණේ නැත්තම් ඉන්න ධර්මතාවයේ ගැඹුරු තේරෙන්න තියෙනවා. ඒ වගේම වතුර භාජනයේ තමන්ගේ මුණතේ ඡායාව පෙන්නනවා නම් වර්ණ ගැන්වුවට පස්සේ පෙන්න ඡායාව ප්‍රകൃතිය නෙවෙයි. පුංකුච්ච කරනවා. ඒ වගේම කාමච්ඡන්දේ තමයි හිතට ආවට පස්සේ ලෝක දර්ශනය ඒ කාන්තේම අවුල් කරනවා. උඩට කරු කරනවා. ඒක උඩට කර කරපු නිසා සාමාන්‍ය බුද්ධ ධර්මයේ සඳහන් පාඩයක් විදිහට පේනවා සම්බ්බේ පුදුජන උම්මත්තකා කියලා. හැම පුතඥයෙක්ම උම්මත්තකයි. ඒකත් මේ පේන Tamanda පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියලා අරගෙන තියෙන මේ හදන මේ සකස් කරගත්ත මේ ජීවිතය බොහෝ විට කාමච්ඡන්දය හරහා ගත්ත තීන්දුවක්. ඒ නැත්නම් කබර ගොයා කල ගොයා කරගන්න කන්දෝන වෙච්චාම කරන කතාවක්. ඉතින් එන්නේ ගතිය තමාම තමන්ගේ හිත ඒ දකින අහන රස බලන හැම දෙයක් හරහම සත්‍යයෙන් ඇති හැටියෙන් පරිබාහිර දෙයකට කොහොමද පෙළඹෙන්නේ කොහොමද යොමු වෙන්නේ කියලා දැකගන්න නම් සිහියෙන් බුද්ධියෙන් යුක්තව මේ කාමච්ඡන්දයට ඇවිල්ලා ඇතුළේ වැඩ කරන්න දෙන්නේ. ඉතින් ඒක සඳහා කරන භාවනාවක් කියන්නේ ධම්මානුපස්සනාව කියලා. සම්තිමේ අධ්‍යත්තං කාමච්ඡන්දං සම්තිමේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානාති. එම් වෙලාවක ඒ කාමච්ඡන්දයට ඇවිල්ලා නිසින්ින්දේ පාළුගේ වළම්බි ඉන්නා වගේ මේක කඩලා බින්දලා දාලා තමන්ගේ දර්ශනය පැහැදිලි කරලා මිත්‍යා දෘෂ්ටිකට හේරලා විචක්‍රමණය කරන මට්ටමට හෝ පරිඋත්ථාන මට්ටමට මේ හිත අවුල් කරලා දාලා යන වෙලාවේදී දිහා බලන ඉන්නවා කියන එක නිකන් සාමාන්‍ය උපමාවකට කියනවා නම් කියන්න තියෙන්නේ හොරකමක් සිද්ධ වෙනකොට ගුරුකෝ මැදන් ගිය පොලිස් කාර්ය ක්‍රියාත්මක කරන ආකාරයත් සිවින්නන්දුම් පිට ගිහිල්ලා රහස්සොත්තු බලවක රහස්සොත්තු සේවාවෙන් ක්‍රියාත්මක කරන ආකාරයත් අතර චරිත දෙකක් තියෙනවා. පොලිසිය වහාම හොර අල්ලා ගන්නවා, උසාවියට ඉදිරිපත් කරනවා, එයා හසුරවන්න හදනවා. විනයනය කරන්න හදනවා මොකද සමාජ සුභ සිද්ධිය සඳහා. රහස්සොත්තු සිංහ කෙනෙක් එහෙම කරන්නේ එයා බලන් ඉන්නවා. ඒ මිනිසයා මේ වැඩේට අවස්ථා බාධාගත්ත ඇති මොකක්ද එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදි වශයෙන් අලගිය මොළගිය සේරම බලනවා මේක නෙවෙයි මේකත් යට මොනවාරි මේක තියෙන්න පුළුවන් මොකද්ද න්‍යාය පත්‍රය කියන්නේ අන්න ඒ වගේ ධර්මානුපස්සනාවේදී ඉබේම කඩාවදින චිත්ත ප්‍රවෘත්තිට කඩාවදින මේ නීවරණ ධර්ම ආවට පස්සේ වහාම කල්කෙපෙන්නේ යන්නේ වහාම ඒක දුරු කරන්න යන්නේ නැහැ ඒ ක්‍රියාත්මක කරන ආකාරය දැනගන්න මගේ හිතේ දැන තියෙන්නේ කාමච්ඡන්දේ කියන්නේ. එතකොට මේ කාමච්ඡන්ද හිතිවිල්ල අගයි ක්ලේශය තමයි කුච්චය කරලා යනවා. ආපු කෘත්‍ය කරලා යනවා. කෙලෙසලා යනවා. කෙලෙසලා ගියාට පස්සේ සමාලාට ඒ කාමයේ ආසාව ඉෂ්ට වුණා නම් මනාප හැඟීමක් පාල කරගන්න. ඉෂ්ට නොවුණා නම් අමනාප හැඟීමක් පාල කරගන්න. අමනාප හැඟීම කියලා කියන්නේ ව්‍යාපාද නීවරණ ඊගාට එන්නේ කියලා හිතට. එතකොට නීවරණ එනකොට අපි හොඳටම දන්නවා කාමච්ඡන්දෙට ඉඳලා. මේකෙන් එක වේදිකාවේ ඉන්නේ නැහැ කවදාකවත්. ඒ නිසා කාමච්ඡන්දේ එනවා ඒ ඊට පස්සේ වෙන නීවරණකින් හිත යටපත් වුණා කියලා කියන්නේ කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ නැති බව දැනගන්නවා. එතකොට කියනවා අසංගම් වා කාමච්ඡන්දං අජත්තං කාමච්ඡන්දං නක්ති මේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති මේ කාමච්ඡන්දේ තිබුණ හිත ඊට පස්සේ දුරු වුණාට පස්සේ දැන් මේ කාමච්ඡන්දේ නැති හිත කියලා දෙක අතර වෙනස හඳුනගන්න. වෙන විදිහට කියනනම් කාමච්ඡන්දේ ක්‍රියාපාදයට තීන මිද්දට උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් මොනවා හෝ වෙන නිවන්නට ඉන්නම හිත අඳුරගන්න දැන් අරය නැහැ කියලා. තව මාචිකා විශ්ව කරන කාමච්ඡන්දේ හරහා ඊට පස්සේ අනුපන්නං වාකාමච්ඡන්දං උපාදෝ හොති තන්ත පජානාති. යම් වෙලාවක හිත ද්වේෂයකට තුන හිතට ව්‍යාපාදික යඩවත් වෙලා හිතක කාමච්ඡන්දයට හැරෙන්නේ නැති ආශාවක් පහළ වෙන්නේ නැති වෙනවනම් ඒක දැනගන්න. මෙන්න මේමයි නොතිබුණු තැනක කාමච්ඡන්දේ පහළ වෙන්නේ නැති. ඊට පස්සේ උපන්නං වාකාමච්ඡන්දං පරිණෝ හොති තන්ත පජානාති. කාමචන්දේ හොඳට උග්‍රෝ මේ පිටියේ සෙල්ලම් කරමින් ගත කරමින් එයා වේදිකාවෙන් අයින් වෙන චිත්තක්ෂණේ නෝන දැන් කාමචන්දේ මගේ හිතේ නැතුණයි කියලා දැනගන්නවා. ඊට පස්සේ අනුප උපන්නම් කාමච්ඡන්දං ආයතින් අනුපාදෝ හොති තංච ප්‍රජානති මගේ හිතෙන් මේ කාමච්ඡන්දේ ගියේ අපව එන්නද එහෙම නැත්නම් ඒක සදාකාලිකව තමන්ගෙන් තොර වුණාද කියලා දුර වෙලා ගියාද කියලා ඒකත් යෝගාවචරයට කවදා හරි දැනගන්න පුළුවන් වන්නේ වෙන්නේ මේ කාමච්ඡන්දේ එනකොට වැඩ කරනකොට යනකොට తాවකාලිකව ඇවිල්ලා ගිය ගමන හොඳට අවබෝධ කරගන්න කෙනාට තමයි ආයේ නොයනා තාලෙට මේ කාමච්ඡන්දේ තමන්ගේ පිට වුණා වෙන් වුණා කියලා දැනගන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ වෙලාවක මේ කාමච්ඡන්දේනවයි කියලා හිත නරක කරගත්තොත් කෙලේශයක් වශයෙන් දැනගෙන අමනාපය පහල කරගත්තොත් ඒකටත් කියනවා මේ මනස කාමචන්දේ කියලා කියන්නේ ධර්මයේ අරමුණ ඒ ධර්මාමරමුණ ඇවිල වදින්නේ මනායතනෙට මේ ධර්මායතනයේ ධර්මයෙන් පෙන්වන මේ කාමච්ඡන්දයට ආශා කරාත් ඒකට ද්වේෂ කරාත් ඒ කරන දේ අනුව අපි ඒක පහල කරන හිතට කාමයේ හරහා හෝ ද්වේෂය හරහා අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් අපිට කාමච්ඡන්දේ વિશેයි කිසියම් ද්වේෂයකින් තොරව ආශාවකින් තොරව අනුන්ගේ හිතක ඇවිල්ලා ගිය කෙනෙක් වගේ එහෙම නැත්නම් උදාසීන අරමුණක් ඇවිල්ලා ගියා වගේ දැක බලා ගන්න පුළුවන් නම් එතකොට කියන්න පුළුවන් ඒ කාමච්ඡන්දය අල්ල බදාගත්තේ නෑ එතකොට ඒ කාමයේ සිද්ධ වෙන මනෝද්වාරය අල්ලගත්තේ නෑ ඒ නිසා මනසේ මනෝ විඥාණය දිගට පැවැත්වීමකට අපෙන් කිසිම පොහොරක් කිසිම ආධාරයක් කිසිම අනුග්‍රහයක් නොකරන මට්ටමක් තියෙනවා. ඉතින් මේක භාවනාවේ සතර සතිපට්ඨානයේ ඉහළම කෙලවර කියනවා. ඉතින් මේ අපි දන්නවා මේ මනෝ විඥාණය පිළිබඳ හැදෑරීම ගැඹුරුයි ඇහ කන දිව නාසයට වඩා. ඒකදී අපි ඇකන දේවනාසේ හරහා තමයි මේ පාඩමට අපිට බෑ ගන්න සිද්ධ වෙන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරු වෙන තැනකදී. මේ කාමචන්දේ පිළිබඳවත් මේකෙදී සරලව කියනවනම් අපි ආස්වාස් ප්‍රසවාසය පිළිබඳ කරපු සෙල්ලම තමයි මෙතන මේ පාඩම ඉගෙන ගන්න. ආස්වාසයේ ඉස්සලා තියෙනකොට ආස්වාසය දැනගන්න ප්‍රසවාසයේ තියෙනකොට ප්‍රසවාසය දැනගන්න. ආස්වාසයේ තියෙනකොට ප්‍රසවාසය නෙමෙයි කියලා ගන්න. ප්‍රසවාසයේ තියෙනකොට ආස්වාසය නෙමෙයි කියලා දැනගන්න. ඊට පස්සේ නැති ආස්වාසයක් මතුවෙන දිහා බලන්න. ඊට පස්සේ තියෙන ආස්වාසිය දිවෙන හැටි බලන්න. මේකට කියනවා ආස්වාසිය මුලැමැදාක දකිනවා. දැන් ආස්වාසිය මුලැමැදාක දකිනවා කියන එක අපි පොදුවේ රටක් දෙන උපදේශයක්. භවන කර්මස්ථානයක්. මොකද ඒක රූප ධර්ම නිසා කෙනෙකුට ධාතු මනසිකාර්ය හරහා ආනාපානයේ සිසිල් ගතිය හරහා හැපෙන ගතිය හරහා පිළිමැදෙන ගතිය හරහා කම්පන චංචල හරහා තේරුම් ගන්න පුළුවන්. ආන්නේ ඒ වගේම හොඳට දිනු කරාට පස්සේ මේ හිත කාමයාගේ කාම ආශාවේ කාම ඡන්දයාගේ පහළවීමත් රූප ධර්මයක් වගේ මතු වෙනකොටම ද්වේෂයෙන් වෙන් කරලා නිින්දෙන් වෙන් කරලා සැකෙන් දුක වෙන් කරලා එහෙම නැත්නම් අතීතයේ පිළිබඳ පශ්චාත්තාපයෙන් හෝ අනාගතය පිළිබඳ තිගැස්මෙන් වෙන් කරලා මේක හඳුනා ගන්නවා කියන එක අවශ්‍ය දෙයක් ධර්මානුපස්සනාව. එහෙම කරනකොට තමයි මේ හිත ඒ දේ මුලමදාග වශයෙන් දැක්කා නම් ක්‍රමචන්දය මුලමදාග වශයෙන් දැක්කා නම් එතකොට හිත ක්‍රමචන්දයෙන් ස්වාධීන වෙනවා. මුලමදාග වශයෙන් දැක්කේ නැත්නම් එක්ක ආශ කරන එක්ක තරහ වෙනවා. ආශ වීම සහ තරහ වීම අනුව හිත ඒකෙන් ආසාදනය වෙනවා. ඒ නිසා ආසාදනය නොවීම පිණිස ක්‍රමචන්දයට බය වෙලා හෝ එන්නේ ඉස්සලා එලවලා දාලා හෝ ආවට පස්සේ තරහ වීමෙන් කවදාකවත් අපිට මාත්‍රකාව පිළිබඳ විශේෂඥතාවය ලබා ගන්න අමාරුයි. ඒක නිසා ඒ කාමච්ඡන්දයත් රූප ධර්මයක් වගේ දිගටම ඉස්සරහින් තියාගෙන ඒකට බය නැතුව හදාරන්න පුළුවන් මට්ටමට එන්න නම් ඒ යෝගාචර කොච්චරක් සතුටුමත් වෙන්න වෙයිද ඒ යෝගාචර කොච්චරක් කායන පසන වේදනන පසන චිත්තන පසන පුහුණුවක් ලැබලා කියන්න වේද කොච්චරක් ආනාපානේ වගේ රූප කර්මස්ථාන රූප අරමුණු කෙරෙහි විස්තර විභාග දැනගන්න ඕන වේද කියන එක අපිට අනුමාන ක්‍රමයෙන් තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කරලා යම් කිසි කෙනෙක් තමන් හිතානේ හිතියට තමන් සුචරිතවාදී වෙන්න ඕනේ හිතෙන්න ඕනේ කියලා ඒ හිතේ මන ආයතනේ කිසිම හික්මීමක් කවමදාකවත් සිදු වෙන්නේ නැහැ. මොකද මන ආයතනේ වැඩ කරන ධර්ම ඥානෙකට. හික්මීම අපි තටමලා ගන්න දෙයක්. ඒ නිසා මන ආයතනේ මේ සිදුවෙන දීසවල දී වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. අපිට ඕන විදිහට අපේ මන අපිට අපේ චේතනානුව අපේ ආත්මනානුව අදිෂ්ඨාන අනුව නෙවෙයි. ඒ නිසා අපිට අදිෂ්ඨාන අනුව ප්‍රාර්ථනා අනුව චේතනා අනුව නතර කළ ගැටි හැකි තාක් කෙලෙස්. ඒවට කියනවා සංස්කාරික කෙලෙස් කියලා. සම්පූර්ණම හැකි තාක් නතර කරලා පස්සේ අපිට පිළිගන්න වෙනවා යට අපිට කරන්න පුළුවන් හරිය හිතලා කරන්න හරිය නතර කරලා පස්සේ ඉබේ කරන විශාල වැඩ පිළිවෙලක් ඒ වැඩ පිළිවෙල ආන්දමට්ටු කරන්න හදනයි කියලා කියන්නේ අනාත්ම ධර්මයේ රූපය යමක් වෙනවා. ඒ වැඩ පිළිවෙලේ තියෙන එකම දේ ඒක එහෙමයි මේක චිත්ත න්‍යායක් ඒක හේතුඵල ධර්මයේ සිද්ධ වෙන කියලා පිළිගන්න එක විතරයි. ඒක මේ බයපක්ෂකමක් නෙවෙයි. ඒක බය අඩුකමකුත් නෙවෙයි. එහෙම නොසලකින්නකුත් නෙවෙයි. ඒක සදාචාරයට විරුද්ධ යාමකුත් නෙවෙයි. ඉතින් මේ වැඩ පිළිවෙලට යනකොට අපි දෙන භාවනා හුඟක් ඉස්සරහට ගිහිල්ලයි කියලා එතන හිත හුඟක් පුළුල් වෙලයි කියලා. ඉතින් ඒ නිසා ධර්මචනාංශයේ මේ වගේ ධර්ම නැත්නම් ධම්මානුපස්සන කොටසට යන්නේ ඉස්සෙල්ලා සසංකාරිකව චේතනා සහිතව මෙහෙවීමෙන් කරන සෑම ක්‍රියාවක්ම නතර කරන්නේ කියන්නේ. ඒකට හික්ීම කියනවා. ඒකට සීලය කියලා කියනවා. ඒකට ශිෂ්ටාචාරය කියලා කියනවා. ඒ නිසා මේ බුදුජාන විශ්වයේ මේ භාවනාව ගන්න ඉස්සලාම ඒ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා තමන්ගේ මෙහෙවීමෙන් සිදුවේ හැකි සියල්ලක්ම අදිෂ්ඨාන පූර්වකෝ චේතනාව චේතනාව කිම නතර කරන්න කියනවා. අදිෂ්ඨාන අදිෂ්ඨාන කිම නතර කරන්න කියනවා. අභිමතාර්ථ අභිමතාර්ථය කිම නතර කරන්න කියනවා. නතර කරලා යන දේ සිද්ධ වෙන දේ දිහා බලනකොට මේ වගේ හේතුඵල ධර්ම අනුව චිත්ත නියාමයට අනුව වරින් වර ඒ නීවරණ මත වෙනවා. කාමචන්ද ව්‍යාපාද ආදි වශයෙන්. අන්න ඒක දිහා බලන ඉන්නකොට මේකට මට චේතනාවක් නැතුව පහළ වෙන එකක් නම් අදිෂ්ඨානකින් තොරව භාවනාවක් කරන අභිමතාර්ථයක් නැත්නම් මේකෙන් මේක මම කියාගෙන මගේ කියාගෙන පශ්චාත්තාප වීමෙන් අනවශ්‍ය දුකක් අපි විඳිනවා. නමුත් ඒක ඇවිල්ලා යනකම් හොඳට බලන ඉන්නකොට තමයි තේරෙනවාගේ වෙන්නේ චිත්ත නියාමයකට අනුවයි ඒක සිදු වෙන්නේ හේතුඵල ධර්මයකට අනුවයි මට තියෙන එක දිහා බලන ඉන්න නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙක් වීමමයි නැත්නම් විදර්ශනා කිරීම පමණයි කියලා මේ කාමච්ඡන්දය ඇති වෙලා මේ කාමච්ඡන්දය නැති වෙලා මේ කාමච්ඡන්දය හටගන්න මේ කාමච්ඡන්දය බැහැ යෑම මේ විදිහට බලන විට දවසක් පුළුවන් වෙයි ඒ කාමච්ඡන්දයගේ ගිරන් කිරීමක් ක්ෂය වීමක් බැවීමක් ආපහු ඇති නොවන ආකාරයට දැක ගන්න. මෙන්න මේ විදිහට තමන්ගෙම චිත්ත ප්‍රවෘත්තිය මන ආයතනය විපස්සනා කරන කෙනෙකුට තමන්ගේ මනාපෙට නැත්නම් තමන්ගේ හැසිරවීමෙන් තොරව ඒකේ ආශාවල් පහළ වෙන එක න්‍යායක් බවත් ඒ හේතු ඇති විලාදයට පහළ වෙන වළක්වන්න ගියොත් ගඟක් තුලට හරවන්න වගේ වෙහෙසකටපත් වෙන බවත් කළ හැක්කේ මේ හේතුඵල ධර්මයේ තේරුම් අරගෙන ඒ චිත්ත නියාමයේ දැන ගැනීමයි කියලා තේරුම් ගන්න තමන්න යම් ආකාරයක අනුකම්පාවක්. තමන් කෙරේ යම් ආකාරයක මේක අවබෝධ කරන ශක්තියක්. උදාසීන මේකදී බලන ගතියක් ඇති වෙච්චි නැති මිනිස්සෙක් තව කෙනෙක්ගේ කාමච්ඡන්දය දිහා බලලා දෙන මුස්චයක් ගැන පොඩ්ඩක් හිතා. දෙමාපියන් දරුවන් හදනකොට ඒ දරුවන් ඒ ඒ කලවස් වෙනකොට ආශාවල් නිසා දඟලනවා. දඟලනකොට සමහරක් දේවල් ඒ දරුවා නොදැනුවත්කම නිසා විනීතකම නිසා හිතලා කරන අතිරේක ආශාවල් සුඛභෝගී ආශාවල්. නමුත් අපි හිත මේ දරුවට අපි විනය කියලා දීලා හික්මවලා ඒ දරුවා උත්සාහ කළත් ඒ දරුවා වළක්වන්න නැති යම් කාම ආශාවල් වගේක් රූප ශබ්ද ගන්ධ රස බැලීමේ ආශාවල් වගේක් තියෙනවා. ඒකේ දෙමව්පියෝ තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම දරුවට ආත්මයක් දීලා ඒ ආත්මේ වැරදි කරලා තමන් ආත්මයක් කරන තමන් අනික් ආත්මයක් කරලා මේ දෙන්න තුන් ගැටුවක් වුණාට පස්සේ කඩු කිනිසි අරගෙන කරන රණ්ඩුවක් එනවා. ඒ නිසා යම් කෙනෙක් තමන් කොච්චර උත්සාහ කරත් කල වයස් පැනලා ගිහිල්ලා තලතුණා වෙලා ඒ වගේම අපේ හිතේ හොඳට සතියක් පිළිහිටවගෙන සමාහට ධ්‍යාන භාවනාවක් කරන ගමන් තමයි තේරෙනවා නම් ඒ කොච්චර જાති කරත් සමාහට මේ චන්ද්‍රයාගේ ගමන් අනුව අපේ ආශාවල් වල ඉහළ පහළ යamak සිද්ධ වෙනවා. වඩදී බාධිය අනුව සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ පාලනය කරන්න බෑ මොනනම් තාලකින් රහත් තුනත් මේ ශරීරයෙන් අයින් වෙනවා. ඒ එනවා යනවා මේකේ මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කියාගත්තොත් තමන්ට තමන්ට තරම් වෙන්නා වූ කෙලෙසයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ එහෙම නැත්නම් හිත කෙලෙසිලා තියෙනවා කියලා පැද්දී මානසික ආතතියකට පත් වෙනවා. එහෙම නැත්නම් ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. නමුත් ඒක හේතුඵල ධර්මයේ සිදුවෙන දෙයක් බව තේරුම් ගන්න නම් යම් ප්‍රමාණයකට ඒක ඉවසාදරා සිටීමේ ශක්තියක්. ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමේ ශක්තියක්. ඒක හඳුනගන්න නැතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි හේතුඵල ධර්මයේ කොටසක් කියලා තේරුම් ගත්තොත් ඇත්තටම ඒ අවබෝධය නිසාම ඒ කර්මච්ඡන්දයට පොහොර නැතුව ආහාර නැතිලා යන්නේ. අපි විහිං එක එලවන්න හදන්නේ නැහැ. සාදර වෙන්න හදන්නේ නැතුව. මේ හික්වීම මේක සීලයක දාලා ගන්න අමාරුයි. නමුත් එවැනි යම් ප්‍රමාණයකට තමන්ගේ හිතේ සිදුවෙන ඒ ඒවට කියනවා සංසිද්ධි කියලා. ඒ සංසිද්ධි දිහා බලලා ධර්මානුකූලව කල්පනා කරන්න තමන්ට ශක්තියක් නැත්නම් අපි තමන් වෙනත් හරියට ඉච්ඡා බංගත්තටපත් වෙලා අදි탁ෂේරු අව탁ෂේරු කරන එක්ක නැති බවට රඟපාන්න හදනවා. එහෙම නැත්නම් තියෙන එක නිසා තමන්ගේ චරිත කෙලස ගන්නවා. මේක නම් තව එකපිටින් ගමක් නනොත් එවැනි පුද්ගලයෙක් තවත් කෙනෙක් ගැන විනිශ්චය කරනකොට ඒ කෙනාගේ විනිශ්චය වෙන්නේ හරියම කනගාටු වෙනවා Taman මේ දේ දන්නේ නැතුව ඒ කාමච්ඡන්දයාගේ වැඩපිළිවෙල මන ආයතනයේ වැඩපිළිවෙල මනෝ විඥානයේ වැඩපිළිවෙල දන්නේ නැතුව මේ කඩුවක් අතර ගන්නවා සදාචාර වේලා. එහෙම නැත්නම් සමාජ සංශෝධන වලට බහිනවා. බහලවර වෙලා සමාජ මට්ටමින් අනුමනින්න ගියාට පස්සේ මේ කෙලෙස් වැඩ කරන චිත්තනිය මේ දන්නේ නැත්නම් ඒ වගේම මේ හේතුඵල ධර්මයේ දන්නේ නැත්නම් අපි කොහෙන්ද විදායක බලතල ගන්නව අනුහික්මවන. ඒකම ඒකක් කමක් නෑ. ඒක සාධාරණීය කරගෙන කරන්නේ කියන සඳහා කියන කතා ටික තමයි ඉවසන්න බෑ. කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහෙද කටු යනකොට තමයි ඉවසන්න බෑ. ඒක පිළිබඳව 100 100ක්ම දැනගත්තා වගේ බුදුදහමාචේ කවදාකවත් කාර්යක ජීවිතයකට බලපාන්න දෙන්නේ හේතු කරුණු දක්වනවා මිසක්. ඒ මට්ටමට එන්න මම භවනා කරලා කරලා තමන්ට තමන්ට හම්බෙච්ච මේ මනස ආත්මය ප්‍රවේශනකාරයක් කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ආනපසන වේදනාපසන චිත්තානපසන මට්ටමට ගිහිල්ලා ධම්මානපසන මට්ටමේදී මේ ඊටානත්ම අත්‍යන්තව තමන්ගේ පාලනය සාහිත්‍යවත් රහිතවත් හිතෙන්න පුළුවන් මේ කාමය එන්නතම් හටිගය නිදිමත ඒක නැත්නම් මේ හිත පශ්චාත්තාපයෙන් අවිස්සන ගතිය නැත්නම් සැකේ. මෙන්න මේ කියන නිවන පහ පිළිබඳව එනකොට මෙහිමයි පවතිනකොට මෙහිමයි නැතිකොට මෙහිමයි යනකොට මෙහිමයි නැත්තර නැතිනකොට මෙහිමයි කියලා දැනගන්න දැන ගැනීම ධර්මානුපස්සනාව නැත්නම් උස්සස්ම භාවනාව කියලා දන්නවනම් ඒ පුද්ගලයා හරි බයක් ඇති කරගෙන ආවි කර කරගනී අනුන්ගේ මානසිකත්වයකට අත තියනවා. මොකද මේ මානසිකත්වයට අත තිබ්බ ගමන් වෙන්නේ අරිස්සෙන එකමයි. හොඳම දේ තමයි සාමයේ තියලා කාරණාව කියලා ඒක ඕන වුණාට පරිතද කරගත්තට කීකරු වෙන එකක් නෙවෙයි කීකරු වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටම සදාචාර සම්පන්න පුද්ගලයා තමන්ගේ වගකීමට බාර ගන්න මම හිහිලා කරගන්නවා. ඒ හිහිලා වුණත් ඒක තියෙන බීජ පවතිනවා අනුශේ මට්ටමේ ආශේ ආසව මට්ටමේ අන්න එක පිළිබඳව හොඳට දැනගත්තොත් ඒ දැනගැනීම කරන්න වෙන්නේම ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආස්මි නෙවෙයි කියන අදහසෙන් එන්නේ ඒ ශික්ෂාවණයයි එන්නේ ඒ හඳුන්වා දීමයි මේ මරණසන්න වෙලාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අපේ අනාථපිණ්ඩික චිත්‍රමාල මතක් කරන්නේ. ඉතින් මේක බලනකොට ඇත්තටම හොඳට ශක්ති සම්පන්නව ජීවත් වෙනකොට උනත් ලොකු අභියෝගයක්. එනිසා මරණ චිත්තක්ෂණේ වගේ කොහොමනම් මේක තේරුම් ගනීද කියලා කෙනෙකුට හිතා ගන්න අමාරුයි. ඒක ඒ වෙලාවේදී කරන්න තරම් චිත්ත විවේකයක් තියෙදි කියලා. නමුත් මේ කාරණා හොඳට අදියෙන් තේරුම් ගත්තොත් ඒ ජීවිතේ සංසිද්ධි ජයග්‍රහණ පරාජය මරණය උප්පත්ති වගේ දේවල් බොහොම සරල දේවල් බාටපත් වෙනවා මේ හිතේ වැඩපිළිවෙල ගැඹුරින් දකින්න පටන් ගත්තට පස්සේ. ඊට පස්සේ මේ නිවන ධර්ම කතා කරනකොට ඕනම කෙනෙක් පිළිගනීවි. එවැනි කාමච්ඡන්දය වගේ නීවරණයක් දැක දැක Tamange හිතෙන් දුර වෙන වෙලාව දකින්න එක, ඡය වෙන වෙලාව දකින්න එක, වැය වෙන වෙලාව දකින්න එක නිරුද්ධ වෙන වෙලාව දකින්න එක නම් ලොකු පිනක් කියලා. ඒ නිසා ලොකු ජයග්‍රහණයක් කියලා ඒ ඉවත්ව යන අවස්ථාව. විරංජනීය වෙලා යන අවස්ථාව. දුරට දැක් ගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම යුද්ධ නොකර යුද්ධයක් දිනනවා වගේ. එහෙම නැත්නම් නිතරම ජයක් වගේ. රණ්ඩු කරලා ගත්ත ජයක් නෙමෙයි වෙන කෙනෙක් පරද්දවල ගත්ත ජයක් නෙමෙයි නිතරම ජයක් බාටපත් වෙනවා. ඒ නිසා ඒ නිවන්ය දුරු වීම පිළිබඳව ධාර්මිකව සතුටු වෙනවා. නමුත් මේ අපි ක්‍රමයෙන් යන බලාපොරොත්තු වෙනවා කිච්චලහට තමන්ගේ හිතේ බුද්ධංග ධර්ම පහළ වුණත් ඒක බොහොම හොඳ පැත්ත. ඒක දෙවි යන පැත්ත බැලින්න තමයි මධ්‍යම ප්‍රතිපදාව. නිවන කෙලෙස් දෙවදේ පමණක් නෙවෙයි ඒ නිවන කෙලෙස් දෙවන් ගැනීම සඳහා පාවිච්චි කරන උපකරණ ටික ශ්‍රද්ධා විරිය සත්‍ය මාර්ග ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මත් බුද්ධංග ධර්මත් ඒකත් නිවිල යන තැනේ ගෙවම් කරන තැන තමයි මධ්‍ය ප්‍රතිපදාවට එන්නේ. ඒකට කොට බාධා ගන්න තමයි සරුවචනාංශය මෙතන මේ නිවන ධර්ම පිළිබඳව මේ මුල මේ නැද මේ අග වශයෙන් බලලා දැක දැක දැනගෙන ගෙවන් කිරීම පුරුදු කරනවා. ඒ විදිහට බලලා අපි ආපහු આવොත් මොනපාණි වගේ රූප කර්මස්ථානයක් කරන වෙලාවක ඒ ආනාපානිය උනත් ඉතාම ගැඹුරුම අවබෝධය තමයි ආස්වාසේ නිමාව බලන එක. නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ දෙකේම නිමාව තුනීවට ගෙවම් කරන හැටි බැලීම ඒ ගෙවම් කරන හැටි බැලීම සඳහායි ඒක නිසින්ින්ද බලන්න අවශ්‍ය නිසා තමයි අපි හොඳට පట్టල වෙලා සතිය ඇති කරගෙන සමාධිය ඇති කරගෙන ඉබේ වැඩෙන හුස්ම දිහා ආයාස කරලාගත්ත හුස්ම දිහා නෙවෙයි ඒක වලක් කළා ඉබේ වැඩෙන හුස්ම දිහා බල්ලේ හුස්ම ගෙවන් වෙන පැත්ත බලන් ඉන්න පටන් අරගත්තොත් ඒකයි මධ්‍යම ප්‍රතිපදා. එතනින් තමයි අපි මේ කායानुපස්සනාවට වයානුපස්සනාවට විරා නිරෝධානුපස්සනාවට යන්නේ කියලා දැනගත්තොත් යෝගාවචරය භාවනා කරනකොට කරන්න ඕනේ මොකද්ද කියලා දන්න. මේ සිද්ධ වෙන ගෙවන් කිරීම දකින්න. ඉතින් මේ කාරණාට මම බස්ස ගත්තේ මෙතෙන්ද එන්න බෑ ඒ ස්වභාවයෙන් හුස්ම ගෙවම් කරන තැනට එන්න බෑ භාවනා පර්යන්කේ මුලදී හුස්ම හොඳට වෙන් කරලා හඳුනාගත්තේ නැත්තම් ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා ශබ්දෙන් වේදනාවෙන් හිතෙන් හිතවිලි වලින් ආනාපානෙ වෙන් කරලා ඒක කොටු කරගත්තොත් විතර ඒක ගෙවන් වෙන හැටි දකින්න පුළුවන්. ඉතින් මෙතනදී බරපතල ප්‍රශ්නයක් එනවා ඒ ආනාපානීය සද්දින් වේදනාවෙන් කොටු කරලා අල්ලගන්න එක ආස්වාද ප්‍රසවාසයේ ආස්වාද බින්කල ප්‍රසවාසය අල්ලන එක ප්‍රසවාසයෙන් ආස්වාද බින්කල අල්ලන එක චේතනා පූර්වකල යුතුද නැද්ද අදිෂ්ඨානකින් කළ යුතුද නැද්ද ප්‍රාර්ථනාවකින් කළ යුතුද නැද්ද එහෙම නැත්නම් ඒක පැතිලියක්ද නැද්ද කියලා ඒක සංස්කරණය කළ යුතු නැද්ද ඇත්තටම කියනවා ඒක අනිවාර්යම සංස්කරණය කියලා කියනවා. කොයි දෝති නානපානයක් අල්ලගෙන පොතු කරලා අනිත්‍යව වෙන් කර මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා ඒ ටිකේදී අපි මෙහෙවීමක් කරනකොට චේතනාපූර්වක යමක් කරනවා. අදිෂ්ඨානපූර්වක යමක් කරනවා. කරලා කරලා කරලා මේක අස්පනා පිට ගත්තට පස්සේ ඒක තැනකදී ඒක ගෙවන් වෙන තැනට ආවට පස්සේ චේතනා විරහිතව අදිෂ්ඨාන විරහිතව ප්‍රාර්ථනා විරහිතව ගෙවෙන තැනට බලාගෙන ඉන්නක නිසා ඒ චුල්ලවේදල සූත්‍රයේදී විශාක උපාසකතුමා අහනවා ආධ්‍යාත්මික ආධ්‍යාස්ඨාංග මාර්ගයේ සංස්කාරක සංස්කරණය කරන ලද්දක්ද අසංකතයක්ද කියලා. මේකදී භාවනා කරන එකන කල යුක්තක් තියනවද චේතනාපූර්වකව ප්‍රාර්ථනාවලින් අදිෂ්ඨානෙ නැති දෙයක්ද කියලා. එතෙන්දී ධන්න දෙන රහත් මිනිනාශ කියන්නේ චේතනාවකින් අදිස්ථානකින් කලියුක්තක් තියෙනවා. එනිසා ආනාපාන සති භාවනාව වගේ අපි ගත්තොත් දැන් මේ හොඳ රූප කර්මස්ථානයක් අපි ඉන්නේ ආනාපානෙදි මුලදී ඒ ආනාපානෙ ඍජු කර ගැනීම සඳහා මූලනම දමා තබා ගැනීම සඳහා කුතු කර ගැනීම සඳහා කර්මස්ථාන කර ගැනීම සඳහා නිමිති කර ගැනීම සඳහා අරමුණු කර ගැනීම සඳහා ප්‍රයත්නක් තියෙනවා. යෝගාවචරයෙන් කල යුත්තක් තියෙනවා. ඒ කල යුත්ත තමයි අපි සමත වශයෙන් විපස්සනා වශයෙන් ඒ අරමුණට පිටත්තේ යොදවලා මානසිකාර යොදවලා චේතනා යොදවලා අනික් කර්ම වලින් බැහැර කරලා හැකි තාක් දුරට පුළුවන් තරම් ඇසුරට ගන්න. පුළුවන් තරම් ආස්වාදයෙන් පස්වාසයෙන් වෙන් කරලා ඒ හරියදී මෙහෙවීමක් තියෙනවා. සංස්කරණයක් කරනවා. ඒක ඉබේ සිදුවෙන්න පටන් ගත්තට පස්සේ ආස්වාස් ප්‍රසවාස අනායාසයෙන් අස්පනා අපිට සිදුවෙන්න පටන් ගත්තට පස්සේ ඒකට ඇඟිලි ගැහිම කරන්නේ නැතුව ඉන්නකොට ඉබේ මේක ගෙවෙන්න පටන් ගන්න වෙලාවදී අන්නර චේතන පැත්තක තියලා අදිස්ථාන පැත්තක තියලා අරමුණු කිරීම පැත්තක තියලා නිමිත්තක් නැති වුණා සංඥාවක් නැති වුණා අරමුණු කරන්න බැරි වුණා දැන් චේතනා අදිෂ්ඨාන පැත්තක තියලා මේක දිහා බලාගෙන ඉන්නවා කියන මේ සචේතනික පැත්තෙන් මේ අචේතනික පැත්තට මාරු කිරීම සංස්කාර පැත්තෙන් අසංකාරික පැත්තට මේ මාරු කිරීම මම හිතනවා යෝගාවචරයට දෙන ප්‍රධානම අභියෝගය කියලා භාවනාවට. කොච්චරක් දුරට අභාවන එළවගෙන යන්න ඕනේද? කොච්චරක් දුරට යන්නදරලා බලන් ඉන්න ඕනේද කියන එක මම හිතනවා හරි අමාරු පොතක ලියලා පෙන්නනවා. ඒක නිසා බරපතල කොට තියෙන මේ කායන ප්‍රශ්නාවේදී ආනාපානය කරගෙන යනකොට මුලින් මුලින් අපි අනිත් දේවල් වෙන් කරලා මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය කියලා කොහොමදට හඳුනා ගන්න වෙනවා. ඒකට අපි කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ වගේ විදිහට විශේෂණය කරනවා. විශේෂණය කරලා බලාගෙන ඉන්නකොට නමුත් ටික වේලාවක් යනකොට ඒ තමන්ගේ ප්‍රයත්නය සාර්ථක වෙනකොට ආනාපානෙ කීකරු වෙලා එන්නේ එන්නේ විරංජන වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ උනන්දු නියන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ සූක්ෂම වෙන්න පටන් ගන්නවා. එන්නේ අතිසූක්ෂම වෙන්න පටන් ගන්නවා. එතනදි ප්‍රයත්න කරොත් හයිය මුසුම ගන්න ගියොත් නැගිටලා යන්න ගියොත් එක්ක හිත නින්දට වෙන්න ගත්තොත් ඒත් පරාදයි. එතකොට කොතෙක් දුරට යනකම් අපි ආනාපානයේ කොටු කර ගැනීම සඳහා එළවගෙන යන්න ඕනේද? කොතනදීද අපි මේ එළවා ගැනීම අඹා යන නතර කරලා මේක දිහා බලන් ඉඳින්නේ මේක තැම්පත් වෙන්න හදනවා තැම්පත් වෙන්න ඕනද කියන ප්‍රශ්නේ ඉතාමත් ගැඹුරු ප්‍රශ්නයක් ඒක තමයි චුල්ල වේදල සූත්‍රයේදී විසාකෝපාසුම අහන්නේ මේකෙදි මේ වඩන සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ පතමලා කළ යුත්තක්ද සංස්කරණය කළ යුත්තක්ද චේතනාපූර්වක කළ යුත්තක්ද අදිෂ්ඨානය කළ යුත්තක්ද එහෙම නැත්නම් වෙන්නන්නේ නැද්ද නැවතත් මතක් කරනවා ඒ ධම්මදින දෙවියන් අංශ මතක් කරනවා ඒක කල යුත්තක් කියලා. මුලදී හැමදාම පරියන්කේදී අපි ආධුනිකෙක් වාගේ මේ ගුණ ධර්ම ටික මතු කරගන්නවා. මතු වෙන සඳහා කල යුත්තක් කියනවා. යම් මට්ටමකට ආවට පස්සේ ඒකට ඒකේ නිසින්ින්ද යnderලා කෙරෙන් දරන තියක් තියෙනවා. මෙන්න මේකට සර්වඥන්සේ වග වෙන්නේ. සර්වඥන් කියන්නේ ඒකට ඇවිල්ලා මං කියලා දෙන්නේ. දැන් මෙතෙන් කළා මෙතෙන් නතර වෙනවා කියලා ඒක ඔබ දැනගන්න ඕනේ. ඉතින් මේක හරි යෝගාවචරයේදී ඉතාමත්ම සංවේදීව ඉතාමත්ම කැපකැපීමේ ගොඩාක් වරද්දගෙන ඉන්නේ. යෝගාචර හරියට තේරුම් ගන්න මෙතෙන් ධානකම් එලවන්න ඕනේ. ඊට පස්සේ ඉබේ යන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය උපමාවකින් ගත්තොත් මේ පුස් බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා වගේ මුදු බයිසිකල් එකේ වේගය ගන්නකම් සමබර භාවය ගන්නකම් ඒ සෑහෙන කෙනෙකුගේ උදව් ඉල්ල ගන්න වෙනවා. සෑහෙන අතපය කඩා ගන්න වෙනවා. කරලා කරලා ගෝකල් කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ මේක ඇතුලේ හටවන්න දෙයක් නැහැ. යම් වේගයකට ආවට පස්සේ බයිසිකලේ බයිසිකලේ විසින් සම්බර කරගන්න. මන්ට කරලා දෙන බොහොම අඩුම වේගයක් දීලා බයිසිකලේ අnderගෙන එකයි තියෙන්නේ. අර මුලදී ගත්ත ප්‍රයත්නේ නෑ. ඉතින් මෙන්න මේ මුල් ප්‍රදේශයේ ගන්න ප්‍රයත්නය මගට ගිහිලා දිගටම කරන්න ගියත් ඒත් පරාදයි. මේ ධම්මදින තෙරින්නාන්ට කියනවා මේ නැත්නම් බටහිර ලෝකයේ කියන විදිහට කියනවා භාවනා ඉබේ වෙන්න ඕන ඔන්නේ කරබන හිටපන් කියලා ඒකකොට පටන් ගන්නත් බෑ. ඒ නිසා යම් ප්‍රමාණයකට හැමදාම අපි تعلق කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට නිසින්ින්ද භාවනාවේ යන්න දෙන්න ඕනේ. ආනේ වෙනසල්ල ගැනීමේදී ඒ යෝගාවචරයේ තියෙන එකම සරණ එකම පිට තමයි කර අත්තර දිහා කරගෙන කරගෙන ආපු එකම. එහෙම නැත්නම් ඒ දේ කරන කල්යාණ මිත්‍රයන් ඇසුර කරලා තමයි එනින ප්‍රශ්නේ සුද්ධ කරගෙන කොතෙන් යනකම් ඉලවන්න ඕන කොතනින් පස්සේ අපි ඉබේ යන්න දෙනවද කියන එක කවදා හෝ කායීත පරිත්‍යාගයෙන් කරගන්න වෙන කාරණා. ඒක බයිසිකල් එකේ උපමාවෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සතර සම්‍යක් ප්‍රදාන් වීදේ ගැන කතා කරනකොට ওই නිවන නිවීම දේශනා මාලාවේදී ස්වාමීන් වහන්සේ මතක් කරා සමල්ලගේ ඇතුළත කාමච්ඡන්දේ තියෙනවා කාමච්ඡන්දේ තියෙන බව දැනගන්නවා එතකොට ඒ වෙනකොට ඇවිල්ලා තියෙන කාමච්ඡන්දය ඉතින් ඒක දැන ගැනීමට සෑහෙන වීර්යයක් ඕනේ මගේ හිතේ දැන් කාමච්ඡන්දේ තියෙනවා කලබල වෙන්න එපා ඔක දිහා බලන්න ඕනේ නැහැ කියලා සෑහෙන වීර්යයක් ඊට පස්සේ අලුතෙන් කාමච්ඡන්දේ හට ගන්නගෙන වෙලාවක් එනවා. නැති කාමච්ඡන්දයක් අලුතෙන් හට ගන්න වෙලාවක්. අන්න එතනදී වීර්යයට වැඩිය සතිය යොදවන්න වෙනවා. කොහොමද මේ නැතියක් මෙතන හටගන්නේ කියලා. ඒක නිසා කාමච්ඡන්දේ වගේ දෙයක් සම්පූර්ණ තමන්ගේ ජීවණයෙන් අයින් කිරීමේදී ਸਰවඥාන්තයේ සම්‍යක්පදාන හතරක් මාර්ගයෙන් තමයි විස්තර කරන්නේ. ඉස්සෙල්ලාම කියනවා uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දන් ගණිතු වායමතු විරියන් ආරම්භති චිත්තම් පග්ගන්නාති පදාති දැනටවත් තමන්ගේ හිතේ තියෙනවා කෙලස් වර්ගයක් කාම ඡන්දේ තියෙන එක දන්නවා අන්න ඒක සඳහා කරන ප්‍රයත්නේ වීර්යයෙන් කරන්න ඕනේ හැබැයි ඇත්තටම කියනවා මෙතන තියෙනුනේ වීර්යයට වැඩි වීරත්වයක් හොඳ දැනටම ළඟ කාම ඡන්දේ තියෙනවා මම අභිහිතව මේකට මොන දෙනවා දැනගන්න යන්නෙත් නෑ ලවන්න යන්නෙත් නෑ ඒකට මොන දෙනවා ඊට පස්සේ තියෙනවා අනුප්පන්නානම් පාවකානම් අකුසලාන් ධම්මානම් උප්පාදායේ අනුපන්නන පාපකන අවසෝධමන උපාදාය චන්දං ජනීති වායමති විරියං ආරම්භති චිත්තම් පංගණාති පදාති නැති කාමච්ඡන්දා කිතේ පහළ වේගෙන එනකොට ඒක පිළිබඳව ක්‍රියාකල යුතු ආකාරය තුනක සතියෙන් කෙරේ. දෙවට තමන් ලෑස්ති වෙලා ගියොත් ඕනම ප්‍රශ්නයකට ඒක ඔය කියන තරම් බලවත් වෙවිලා තමයි යටපත් කරන්න යන්නේ. තමන් ලෑස්ති වෙලා යන්න හැබැයි යුද ප්‍රකාශ කරන්න ඕන කමකුත් නැහැ. අන්න එතනදී ඒ සතර සම්‍යක් ප්‍රධාන විහාර විහාර එක එක එක එක වැඩ කරන හැටි විස්තර කරනකොට අපේ අඩුකුරුනේ ඥානන්ද ස්වාමීන් වහන්සේ උපමාවක් ගත්තා. ගල කඳක් උඩ තියෙන ගලක් කඳ ගිලිලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් එකන වලක් හාරලා හාරලා හාරලා කොහොම හරි කළේ ගල හොල්ලන්න පුළුවන් තරමට ඇවිල්ලා Taman මේ වල ඇතුළට බහලා පූර්ණ සම්පූර්ණ දහිය දාලා ගල උගුලලා හන්දින් බල්ල පැත්තට තල්ලු කරනවා. ඒ තල්ලු කරන වෙලාවේදී මනසට ඈහෙන අර නිල්ල තියෙන ගල අරගෙන Taman හරි යමන්නේ වලාතුවට ගිහිල්ලා තල්ලු කරලා යම් මට්ටමකට ආවට පස්සේ ගල පෙරලෙන්න පටන් ගත්තට පස්සේ ඒක ඉතින් ආයෙ නැතර කරන්න බෑ පල්ලෙට ගිහිල්ලා සානෝට යනකම් පෙට්ටිලා යනවා එසා මුලින් ප්‍රයත්නයක් තියෙනවා ඒක මතු කරගන්න ඊට පස්සේ පල්ලෙල යන්න පටන් අරගත්තට පස්සේ මේ කෙලස් හෝ කුසලය කොයි එකක් හසට වෙන්නේ ඥාන අනුව තමයි. ඒ නිසා සත්‍ය ආදී ධර්ම පටන් අරගන්න බොහෝම වෙහෙස කරයි. ශ්‍රද්ධාව වුණත් එහෙමයි. වෙහෙස කරලා දිගට දිගට යන්න පටන් අරගත්තට පස්සේ ඒක සම්පූර්ණ මුළු සංසාරේ පුරාට තුන කෙලස් බදාගෙන ඉන්දිය යන ගතියක් තියෙනවා. ඒකට හොඳටම විශ්වාසය තිබෙන සරුවචන් වහන්සේට ඒකයි සරුවචන් වහන්සේ මතක් කරන්නේ කෙලෙස් බරිතව ගත කරන ජීවිතයේදී වුණාලු ඒ කෙලෙස් නැති කිරීම සඳහා ගන්න ප්‍රයත්නේ කොයි වෙලාවකදී අන්තිමට පටන් ගන්නවා. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඇතිකරන ටික ටික ටික ටික පටන් අරගත්තට පස්සේ හරියම පශ්චාත්තාප වෙන්න ලොකු වෙහසක් ඇති කරගන්න කවදාකවත් ඉවර කරන්න බැරි මට්ටමට වගේ අභියෝග එන්න පටන් ගන්නවා. නමුත් කරගෙන කරගෙන කරගෙන ගියාට පස්සේ තමන්ට දවසක මේ ආයන පසන, වේදනා පසන, චිත්තාන පසන පිළිබඳ අභියෝග මේ මේ අත්දැකීම් එන්න පටන් ගන්නතර පස්සේ ඒ කෙලෙස් වලට කෙලින්ම මුණ දෙන්න පුළුවන් තත්යක් ආපුවාම කෙලෙස් ආවයි කියන සූදානම් නැතුව ගියා වගේ නෙවෙයි සූදානම්ෙන් ගියාට පස්සේ යෝගාවචරයට පුදුමාකාර තමන් මෙතෙක් කරපු මුල් මුල් උත්සාහවලදී වැඩි වැඩි හරි කරන උත්සාහ කරලා ගත්ත ඒ දැන් ඒකල සිදිරි පිට වැඩ කිරීමේදී තමයි තමන්තර බුදුහාමුදුරන්ගේ ගුණ ටික දැන් තමන් ළඟ තියෙන බව එහෙම නැත්නම් ඒ සඳහා කිසි කෙනෙකු උපදේශයක් දුන්න තමන්ට වැඩ කරන්න යම් යම් ආයුධ ගන්න ටිකක් තියෙන බවත් එහෙම වැඩ කිරීමෙන් තමයි මේ විශ්වාසය ඇති වෙන්නේ. ඒ නිසා පටන් අර ගන්නකොට අපි ඒ ආයුධ ටික අපි ළඟට ගන්න ගන්නේ කර්මචාරිදී අවබෝධ කරගන්නකම් අපි සරුවචනාංශයේදී විශ්වාස කරනවා සද්ධාව ඇති කරගන්න. ධර්මයේ කෙරේ විශ්වාස කරනවා සද්ධාව ඇති කරගන්නවා. කලින් අපිට ගිය සංඝයා කෙරේ විශ්වාසය ඇති කරගන්නවා. සීලය පිළිබඳ විශ්වාසකින් යනවා. නමුත් පුංචි පුංචි කෙලෙස් කඩාගෙන යනකොට ආනාපානෙ හොඳට කීකර කරගන්නකොට. එහෙම නැත්නම් වේදනාව විල්ලෙව්වත් එක ටිකක් වැඩ කරනකොට හිත නන්නතර වෙනකොට වැඩ කරනකොට එන්නේ එන්නේ එන්නේ අපි අර ඇති කරගත්ත සද්ධාව තමන්ගෙන ක්‍රමවිදි ක්‍රමසහ විදි තමන්ගේම අත්තර විහරා අන්දරේ තියාගන්නකොට කවුරුවත්ගත් සද්ධාාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගෙම අත්දැකීම හරහා එන සද්ධාාවක් අන්තිමට ඒකම සම්පූර්ණයෙන්ම පිට ආධාර කරගෙන කෙලස් කඩාගෙන යන තැනට එනකොට සරුවචනාංශය කියනවා ඒ බුදුල අසද්ධාවන්ත වෙනවා කියලා. ඒකෝ ඒ බුදුලට කවුරුද සරුවචනාංශය අදහන්න වෙන්නේ? මොකද තමන්ගේ ආයුධ ටික තමන් ළඟ තියෙනවා. ඒ අනුකූප සෑම ආගමකම මුල සිටන් අග දක්වාම නෞකාර දෙයන්නාංශය කෙරේ විශ්වාසය තියෙනවා. ඒකෙන් තමයි අවසානයේ දෙයන්නාංශ කියන තාලට හැසුණු කීකරු හැසුණු සදාකාලික ස්වර්ගයක් ගැන කතා කරනවා. සර්වචින්නාංශෙත් ඒ වගේ සද්ධාාවක් ගැන කතා කරන සර්වචින්නාංශෙ කෙරෙහි. නමුත් කරගෙන කරගෙන යනකොට Taman තුලම ඒ Tamanට අවශ්‍ය කරන ඒ අද්දකීම් ටික ක්‍රමසහවිදි එනකොට ඒව ක්‍රියාත්මක කරලා බලන මේ ආර්ය පරිශීලනය කරන්න කරන්න කරන්න කරන්න පුංචි පුංචි දේවල් වලින් තොටිලි වටෙන් පන්න පුතා වගේ අන්තිම කඩේම් කඩාගෙන යන්න පටන් අරගත්තාම ඒ සංසාරේ පුරාට තියෙන බරපතල කෙලෙස් වලට පවා මොනදී මේ ශක්තිය එනකොට සරුවචනාංශගේ නෙවෙයි ණයට ගන්නෙ තමන්ගෙම හදාගත්ත ආයුධ උපකරණ වල. නිහිලව හත් වෙන තැනට යනකොට අර කවදාක අදහන්න දෙයක් ඉතුරු වෙන්නේ තමන් කළ යුතු තේරුම් ගන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ පුද්ගලයා විතරක් තේරුම් අරගන්නවා මේ මනායතනිය අපි මෙතෙක් කල මධ්‍යස්ථාන කරන කටයුතු කරාට මේ මනායතනියවත් නිවන සැලසුම් කරපු න්‍යායපත්‍යයකට නෙවෙයි වැඩ කරන්නේ. මනායතනිය හැම වෙලාවෙදීම වැඩ කරන සංසාරේ වැඩනවා. කාමච්ඡන්දේ වැඩනවා. ව්‍යාපාදේ වැඩනවා. චීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. ඒ නිසා කොච්චර දුරට තමයි මේ සතර සතිපට්ඨානේ හරහා ඉදිරියට යනවාද කියලා කියනවා. අන්තිම මේ සියල්ල සඳහා පදනම් කරගත්ත ආයතනය මූලස්ථානයේ පවා කිසිසේත්ම අදහන් නැතුව ඒක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව වැඩ කරන ගීමෙන් ඒකෙනුත් ස්වාධීන වීමක් ඒකෙනුත් වෙනවීමක් ඇති කරගන්න පුළුවන්කමයි මේ අනාථ වෙන්නේ සුක්ෂමාට මේ එන්න දෙන්න හදන්නේ. නමුත් ඒක හොඳටම දැන් අපිට තේරුම් ගන්න උත්සාහ කරනකොට තේරෙනවා ඒක කොච්චර ගැඹුරක් වුණද ඉතින් යනකම් කොච්චර උහුමක් තිබුණ කෙනෙකුටද මේක අහලවත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මුන් තනාත දේශු මාඩක දේශනා කරන්නේ අන්තිම මරණ අවස්ථාවේදී නමුත් එතුමන්ට ඒක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් දෙන්දිනවා මොකද සුවාන් වෙලා හිටපු නිසා ඒ නිසා සාදුකාර දෙනවා නැත්නම් කියනවා එතනදී ඒ චාන්ට ඇඳුම් යනවා එච්චර ගැඹුරු ධර්මයක් ඇයි මට මේ අය හැටි තියෙනයි කිව්වේ නැත්තේ කියලා. ඒ අඳුන්ඥාම ආනන්ද ස්වාමීන් වහන්සේ හිතන්නේ මරණ වේදනාවේ සාන්දතාවය කියලා. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ධාතුචි වාදේ යෝජනා කරනවා අපි වඩින්න කියලා. මෙගින් දානකට අනාථ උත්සව මහනවා ඇයි ස්වාමීන් වහන්සේ නෑ ඔබතුමා ඉන්නකොට මාන්තිම අවස්ථාව නිසා අපි යන්න ගන්නෑ ස්වාමීන් වහන්සේ මේ මරණ වේදනාවට අඳගෙන නෙවෙයි ඇයි ඔබ වහන්සේලා මේ කරන් ගැඹුරු ධර්මයක් මට හයිය හති කියලාද කිව්වේ නැත්තේ කියලා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මේ ගිහි ඉන්න සුභයන්ද මේ සුභයන්දුන් වගේ ගිහි ජීවිත ගත කරන අමුදරුවන්ගේ වකින් සයිකත්තන්න මේ බණ තේරුම් ගන්න අමාරු නිසා අපි සාමාන්‍යයෙන් මේවා කියන්නේ ගියන්න කියලා. මුචර පණ යන්න රොඩකට ඉස්සලා නාතකෙම කිච්චම වරයක් කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මමගේ අවසාන වරේ ඉල්ලනවා සමහර ගීයන්ට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒ නිසා කරුණාකරලා මගේ ඉල්ලීම පිට මේ ටික ගීයන්ට කියන්න එතකොට ඇස්සලු දුවිලි අඩුවත් මේක දකි කෙලස් අඩුවුත් මේක දැකලා කටයුතු කරයි කියපු නිසා අද අපිට මේ වගේ ගී පිරිසකට මේ වගේ කතා කරන්න පුළුවන් මතක් කරලා දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒක නිසා ඒක යඟුරු දබවන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිගත් බවක් මේකේ පේන්න තියෙනවා. නමුත් ක්‍රමානුකූල භාවනා කරන යන්නේ කියන ඔය කෙලස් පිළිබඳව තිබුණ පුදුමාකාර බය, පුදුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත බය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ජීවන් කරාට පස්සේ තමන්ගේ තියෙන මේ සති ආයුධය යමක් දිහා පූර්ව නිගමනකින් තොරව බැලීමේ ගතිය ඔය බරපතල කෙලෙසයකට පවවන යොමු කරොත් අම ඡන්දේ වාගේ ඒක මෙල්ල වෙන ගතියක් තියෙනවා. ඒක කියනවා නිකන් ඕනම විස බීජයක් ලෝකෙකින් ඉතාමත්ම දරුණු විස බීජය බව සූර්යාලෝකයට විවෘත කරපු ගමන් ඒක තියෙන මේ දරුණු ගතිය සියලු හියක් නැති වෙනවා. සූර්යාලෝකයේ අර්ථ ජීවත් වෙන්න බුණා එකම විස බීජය මෘතෝපජීවී බැක්ටීරියාවට විතරයි. සෝවිශේෂී අම්ල තත්ත්ව සහ සෝවිශේෂී උෂ්ණ තත්ත්ව ආලෝක තත්ත්වයට ජීවත් වෙන කිසිම හානිකර බැක්ටීරියාවට සූර්ය ආලෝකයේ උත් වෙන්න බෑ. ඒකට කියන්නේ ප්‍රකාශ ශක්තිය කියලා. සූර්යාගේ ප්‍රකාශ ශක්තිය ප්‍රකාශ ශක්තියට එළි කරපු ගමන් මේ සාමාන්‍ය කුණු දිරවන කුණු කොම්පෝස්ට් බවට බත් කරන මෘතෝපජීවී බැක්ටීරියා ඉතුරු වෙලා අර විෂකාරක බැක්ටීරියා නැති වෙනවා. ඒක තමයි මේ සාතිය සූර්ය ආලෝකය වගේ එකක් නම් ඒකට ඕනම කෙලෙසක් ඉදිරියට කරපු ගමන් ඒකෙදී ඒ සුවිශේෂී හාන කරන කිසිම කෙලෙසකට නතර වෙන්න බැරි වෙනවා. නතර නනන්තර වෙන්නේ ඒ සාමාන්‍ය මධ්‍යම ප්‍රතිපදාවට අවශ්‍ය කරන මේ මූලික අවශ්‍යතාවයන් ටික විතරයි තියෙන්නේ අනිත් එක නැතුල යනවා ඒ නිසා සර්වඥාන් වහන්සේ දේශනා කරනවා තථාගතත්ව බික්කවේ වේදිතෝ ධම්ම විනයෝ බුද්ධතෝ විරෝචති න පටිච්චං මහන්නේ තරුවචන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම විනය දෙක වූර්ත කරන්න කරන්න ප්‍රකාශ කරන්න කරන්න බබලනවා හම්බවට වැඩි වෙන්නේ කියලා. ඒ නිසා මේ කෙලෙස් මේ බුද්ධත සති සම්පජාන්නේ ඇති වෙලාවේදී වූර්ත කරන්න ඕනේ. කෙලෙස් වලට කෙලින්ම මුණ දෙන්න ඕනේ. මුණ දීපු ගමන් කෙලෙස් වලට කවදාකවත් ඒ සති ආලෝකය දරන්න බෑ. ඒක නිකන් සාමාන්‍ය කියනවා ඔය දැන් මට විරෙන් හදන ඩ්‍රැකියුලා ෆිල්ම්ස් වල පෙන්නනවා ඒ ඩ්‍රැකියුලාට කුරුසිය දකින්නකොට ඉන්න බෑ. අන්නේ කුරුසිය විකුණන්න හදන කතාව නෙමෙයි මම මේ කරන් හදන්නේ ඒ කියන්නේ සත්‍ය දකින්නකොට ඉන්න බෑ නැත්නම් ආලෝකය දකින්නකොට මිලාන වෙලා යනවා. එයාගේ සෙල්ලම් කැල ඔක්කොම තියෙන්නේ කරුවලේ අන්ධකාරය. ඒ වගේ තමයි මේ නීවරණ ධර්මයක් වෙන කමචන්දේ උනත් අපි වසන් ගැව්වොත් වසන් ගන්න ගියොත් බැවෙනවා. පටන් ගන්න ඉස්සර වෙලා අපේ සත්‍ය සමාධිය හොඳට ඇති කරගෙන එන නීවරණයට මුහුණ දෙන ශක්තිය ඇති කරගත්තොත් ඒකේ බල බිඳින ගතියක් තියෙනවා ඒ නිසා සර්වචන් දේශනා කළා තියෙනවා මහණේ මේ වඩන්නද භාවිත හිතක් ඇති කෙනාට ඔය හිමාල පර්වත උනත් පලන්න බලුවන් ඔය කුණු අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා ඕකුණු නිවන ධර්ම ගැන කුමන කතාවද කියලා. ඉතින් අපේ තුල නිවන වලට බයක් තියෙනවා නම් දැන් තියෙන්නේ අපි ඒකත් එක්ක ටිකක් හැප්පෙලා බලලා නැතිකම ඒකට අවශ්‍ය කරන උපකරණ ආයුධ ටික නැතිකම නැත්නම් දරුවචනන්සි මෙහෙම කියලා තියෙන බව දන්නේ නැතිකම යම් මට්ටමකට ආවට පස්සේ එන්නේ කියලා මිසන් වනේට ඇවිල්ලා භාවනා කරන වෙලාවක ටික දවසක් තිබුණා මගේ හිත මට හිටි පේන්නේ මොනම දෙයක් තරහක් එන්නේ නැහැ ආසාවක් එන්නේ නැහැ නිදිමත ගතියකුත් නැහැ හොඳට යනවා හැකියාවකුත් නැහැ පශ්චාත්තාපයකුත් නැහැ අනාගත බලාපොරොත්තුත් නැහැ නිකන් සාමාන්‍ය විදිහට මම හිතන්නේ සමාන ගාණක් විතර තිබුණා මම හිතන්නේ ඒකකොට මේ කවුරුරු ජනාධිපතිෙක් පත් වෙන වෙලාවේ ඡන්ද ප්‍රතිබල කියනවා මිනිස්සු රතිඤ්ඤ දානවා දඩබඩ දානවා මොකද්ද දන්නේ කොහේ ලොකු ජයයට මගුලක් ගන්නව රටේ මම භාවනා කරේක මොකක්වත් නැහැ ඊට පස්සේ මම ගිහලා ලොකු සංඝාංශද කිව්ව මෙහෙම සංඝ භාවනා කරන දෙයක් නැහැ කොයි වෙලාවෙත් හිත තියෙන බොහොම මධ්‍යස්ථ තත්ත්වයක ඊට පස්සේ කිව්ව භාවනා කරන ඉන්න ගමන් කාම අරමුණක් දාලා බලන්න මට හිතුණා මේ අපේ ලොකු සංඝාංශ මේ මොකද්ද මට කියන්නේ කියලා කියන්නේ කාම අරමුණක් දාන්න ඕනේ මගේ හිත කොහොමද කියන්නේ මම දන්නවා ඒ වගේ ලුණු විදිහට ගියා වුණා වගේ පොඩ්ඩක් තිබ්බ ගමන් ඕක ගිනි ගන්නවා නමුත් අර සුමානක් දෙකක් එක නැති වුණාට පස්සේ කිව්වා ඒකට භාවනා කරන්න ගම තමන්න හොඳ හොඳ පුරුදු තමන්න හොඳ කුප්පන කාමයක් දාලා බලන්න. මට හිතා ගන්න බැරි වුණා මේ මේ වගේ ස්වාමීන් වහන්සේනමක් එතද මං වගේ දඩබ්බරේකට කියයි කියලා කිව්වා. අච්චි භාවනා කරන ගමන් නිකන් තියෙන අපේ දුරට අපේ හිත ඉක්මනට කුප්පන කාම අරමුණු තියෙනවා. ඒවා දාපු ගමන් පාරටම ඒක නිකන් කලර් ටීවී එක පෙන්වන දෙයක් වගේ 3 dimensional crystal clear ලස්සනට කාම රූපයක් ආවා. ඒ කියන්නේ මගේ favorite එක. ඒක දිහා බලනකොට ඒක black and white වුණා. ඊට පස්සේ shade වුණා. නැති ගියා. මොකද මොකක් හරි මේ කරන් ගියා වගේ නිකන් පිච්චර් එක බල බල ඉඳලා ලයිට් බල බල ඉඳලා ටෙලිවිෂන් එකේ ලයිට් ගියා. මගත් ලයිට් ගියා වගේ. ආයසරයක් දැම්ම අර පළවෙනි සැරේට එනකොට ඉස්සර තරම් ගත්තා. දෙතුන්දර දාන්න දාන්න දාන්න දාන්න ඒක අලුවින් තේන හරිම සිමිලාරයක් වෙනවා. හරිම මනබන්ධනීය ගතියක් වෙනවා, කුප්පන ගතියක් තියෙන එක හැම අංග ප්‍රත්‍යංගයක පෙන්වනවා. උන්තර සතිය මත වෙලා තියෙනවා ටික වේලාවකින් ඒකේ වර්ණ සංකල්ප නැතිව නිකන් කලසුදු වෙනවා, කලසුදු විහාර වෙනවා. ඉතින් මම ලොකු සංඝ කිව්ලක ස්වාමීන් වහන්සේ ඒ වාතාවරණයේ ඉඳදී ඒ හදාගත්ත චිත්ත tattve ඉඳදී රාගයක් දැම්මත් ද්වේෂයක් දැම්මත් ඒක නිකන් මත් වෙලා යන හැටි නිවලා යන හැටි ද්වේෂය දැම්මට පස්සේ මට තේරුණේ දීබුබලක් පොළවේ මතුවෙන තැනකදී අත ගිහලා කුණු ටිකක් දැම්මොත් ඒ දීබුබල කුණු සේරම මතුවෙන්න මතුවේ. කුණු සේරම පැත්තකට දාලා දීබුබල මතුවේ. ඒ වගේ කොච්චර මේ ඒ සුදු වතුරින් දීබබුලකට දූවිලි පරන්දල් කෑලි පිටුරු කෑලි තියෙන මොන දේ දැම්මත් ඒ දීබබුල මත වෙනකොට මත වෙනකොට පිරිසිදුකම මතකල තල්ලු කළ දාන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී ඒ යෝගාවචරයා ලොකුසමෙන් සිකේ විදිහට මේ කාමේ දාලා බලන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මතුවලා එන කාමයට කර්ම ඡන්දයට ඒ විදිය මුලින් බැලුවොත් ඒ කාගේ න්‍යාය පත්‍රකද මේක එන්නේ කියලා ඒකට මම වග වෙන්න ඕනද? එතන මගේ චේතනාවකට මේ එන්නේ මම සංස්කරණය කරන එකක්ද කියලා බලනකොට තේරෙන හොඳටම තමයි තියෙන්නේ මේ නිරීක්ෂණ අයිතිවාසිකම් බලන. ඒකේ උත්තර ධාතිකේ මාත්‍ර පිටුත්තකත් නෑ. මේ ඇතිලා නැතිලා යනවා. එද මේක පිළිබඳව පොතක කියපු කතාවක් මට මතක් වෙනවා. ඒ කතෝලික හොඳට භාවනා කරලා වගේ වෙන්නේ නැත්නම් කල්පනා කරලා පාද කෙනෙක් කියලා කියනවා. අපි මිනිස්සුත් ඉඳගෙන ආධ්‍යාත්මික අත්දැකීම් ලබා ගැනීම සඳහා ඥානයෙන් ඉන්නලා වස්තුන් ඉන්නලා සීලයකට උතුලා හිත අලුත් කරගෙන අපි ප්‍රයත්න කරනවා. යම් යම් හොඳ මානසික විවේක විස්රාම ලැබීමට මිනිස්සුක ඉඳගෙන ආධ්‍යාත්මික අත්දැකීමක් සඳහා. නමුත් ඇත්ත වශයෙන්ම ඔය උතින් යනකොට වෙන්නේ තමන් සම්පූර්ණ ආධ්‍යාත්මික தත්ත්වයට වෙලා මනුස්ස අත්දැකීමක් ලබන්න උත්සාහයක් කරනවා. මනුස්ස අත්දැකීම කියලා කියන්නේ කාමච්ඡන්දය. මනුස්ස අත්දැකීම කියලා කියන්නේ ව්‍යාපාරය. මනුස්ස අත්දැකීම කියලා කියන්නේ නිදිමත. මනුස්ස අත්දැකීම කියන්නේ අතීත අනාගත පිළිබඳ පශ්චාත්තාපද අනාගත සැලසුම්. මනුස්ස අත්දැකීම කියලා කියන්නේ සැකේ. දැන් අපි මේ සැකේට හොඳට එnderලා සාත්පසින්ම චිත්ත ප්‍රවෘත්තියට ආරක්ෂාව සලසලා සතිය ආදී දෙකින් අත එන්නේ ඊට පස්සේ පේනවා මේ මිනිස්සු ඇයි මෙච්චර රණ්ඩු කරන්නේ ඇයි මේ මිනිස්සු මට කියන්නේ ඇයි මේ මිනිස්සු අනු පිළිබඳ විනිශ්චය කරන්නේ ඇයි මේ මිනිස්සු මේ අනුගෙන මෙච්චරම gadu ගැනීමේ ඒ කවදාව අපේ චින්තන රටාව ආධ්‍යාත්මික වශයෙන් ගිය ගමන් ඒ තේම ළමා වැඩක් මෙතන සිද්ධ වෙන්නේ ඒ කෙනා ඒ කෙලෙසින් මම කියාගන්න නිසා. ඒ කෙලෙස් ඇති වෙන මන ආයතනේ මම කියාගන්න නිසා. ඒකෙන් මේ විඥාණයට කොච්චර දෝ කතා හදන්න උදේ දුන්නා ඊපස්සේ මේ මිනිස්සුත් ඒ රැල්ලට මැදගෙන යනවා. මොකදට පසුවීම මානවපදීමක් පසුවීමක් නෙවෙයි ආධ්‍යාත්මික පසුවීමට ගිහිල්ලා මානව හිතක් දිහා මනුස්සකමේ ඇතුළත ඇතුළත බැලුවොත් ඒක හරියම සෞන්දර්ය ගතියක් තියෙනවා. ඒකේ ලස්සන මේ හේතුඵල ධර්මයක් තියෙනවා. ඒකේ ලස්සන චිත්ත නියාමයක් තියෙනවා. හැබැයි ඒක වෙන්න නම් ඒ වෙනකොටම හොඳ සතිය පිහිටලා තිබිච්ච නැත්නම් අපේ සාමාන්‍ය වචනින් දෙනවා කායනපසන වේදනපසන චිත්තානපසන පිළිබඳව හොඳ අත්දැකීමක් සහිතව ඒ වගේම සතිය සමාධිය පිහිටවගෙන මේකට එන්න ඉඩ ඇරියොත් ඒ දේ දකින්න දකින්න දකින්න ඇති වෙන ගතියට කියන දේ වශී කරගන්නවායි කියලා දේවල් නැවිත් ඉන්නව නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ වගේ භාවිත මනසට කාමමතු වෙනවා. භාවිත මනසට දෝෂමතු වෙනවා. භාවිත මනසට නිදිමත මතු වෙනවා. භාවිත මනසට ඒ පශ්චාත්තාප අනාගත සැලසුම් මතු වෙනවා. සැක මතු වෙනවා. ඒ සැකේ මතු වෙලා කලර්ෆුල් නැත්නම් වර්ණාත්මකව මතු වෙන එක විකාමනේ කලසුදු වෙන දෙවිලා නැහැටි නිකන් කුරුම්බා වල්ලක ඇටි හැලෙනවයි කියලා කියන්නේ. හැම කුරුම්බා මේකක් නෑ හැදෙන්නේ උගක් ඇටි හැලෙනවා 130ක්වත් හැදෙන්නේ. සමහරකට කුරුම්බා කියන 100ක් විතර 4යි 5යි හැදෙන්නේ. හැබැයි ගහින් කුරුම්බා පොල් වෙන්නේ ඉඳ තිබේ පනායතින් අඳුනගත්තොත් කුරුම්බ බොල් වෙනවා. ඇටි කුරුම්බ වෙනවා. ඒ දිගුවට ඒක යන්නේ ඒකට අපි පොර දැම්මොත් අනුග්‍රහ කළොත් ඒක අනුගමගත්තොත් එහෙනම් ගොඩක් ඇත්තට මේ හිතේ පහළ වෙන මේ කෙලෙස් ඔක්කොම ක්‍රියාත්මක වෙලා නෙවෙයි ඇත්ති හිලා යන්නේ. අනේ ඇත්ති හැදෙන්නේ අඳුරගන්න පටන් අරගත්තට පස්සේ තේින්න මේ සර්වඥාන්සේ ගන්න ඉතාමත්ම හම්බෙන් මතුවෙන මේ හැකියාව ඉස්සර කරලා අපේ හිතේ ගත්තොත් මතුවෙන ගොඩක් කෙලෙස් ක්‍රියාත්මක වෙලා නෙවෙයි ගතියේ. එතන කම්ම කාලේ ලොප් වෙලා යනවා. අපි පැටවෙන්නේ අපි විඳවන්නේ මේ කලාතුරකින් හරියන කෙලෙසේ නම කියලා. කලාතුරකින් පල ගන්න කෙලෙසේට උත්පන්න සාති කියන්නේ කියලා. ඒක මගේ කියා ගන්න ගියාට පස්සේ මුළු ජීවිතේමදී පශ්චාත්තාපය. ඒක නිසා කුසල ධර්මවල සද්ධාදී කුසල ධර්ම වල තියෙන බලය උඩෝර තේරුම් ගන්න නම් ඒ කේසොල්ට එන්න ඇරලා බය නැතුව ඒකට නටන්න දෙන්න ලක්ෂ ගාණක් මතුවෙලා එකක් එකක් බීජ තැම්පත් වෙලා ඒක අතුචි වීටි වැඩිලා මල් පිපිලා ගෙඩි හර ගන්න අපි කොච්චරක් මෝඩ වෙන්න ඕනේද ඒක එච්චර වැරදුයි ඒ සිද්ධියේදී කොතනකද අංගගත මේක කෙලේශයක් මේක හේතුඵල ධර්මයක් මේක ඇතුව නැති වෙන දෙයක් කියලා පෝෂණය නැත කරපුවාම ඒව ඇටි හැලෙන්න පටන් ගන්නවා එතකොට තේරෙන පටන් අර ගන්න මේ ਸਰවඥාන්සේ මෙච්චර ලෝකෙම අවිද්‍යාන්ධකාරයේ ඉඳද්දී මුළු ලෝකෙම කාමච්ඡන්දයට පහඳිද්දී උන්වහන්සේ මේ කාමයට විරුද්ධ වෙන කතාවක් එහෙම නැත්නම් කාමයේ සංසාරයට බර බවත් අපහැර දැමීම නිවනට බර බවත් ප්‍රකාශ කරන්න ජනතාවකට කියන්න මේ ධම්බරේ හඬවන්න උන්වහන්සේ කොච්චරක් මේ කෙලෙස් සහ කුසල් ධර්ම පිළිබඳව තක්සේරුවක් කරලා තියෙනවද මේ කුසල් පිළිබඳව කොච්චරක් අදහලා තියෙනවද කියලා කියනවනම් ඉසල උනාචරත් අපේ සංග්‍රහවත්වල කියලා දෙන එකයි කියලා හිතනවා කියලා. එච්චරම කාමයට දඟන මිනිස්සුන්ට මේ කියන්න පුළුවන් දෙකලා පස්සේ මොන දහම්බෙරේ හඬවන්න ඉෂිපතනාරාමයට යනවා කන්‍යත්තෝ ධම්ම සත්වා කියලා තමයි උන්වහන්සේ කියලා දේශනා කරේ. ඒ අවුරුදු 2600 පුරා මේ එන වෙලාවේදී මේ වගේ ගැඹුරු තැන් අවබෝධ කරපු සුළු පිරිසක් හරහා තමයි මේ අන්ධකාරයේ පාස් කරන්න වගේ ධර්මය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි සංසාරේ සැප කාම සැප අමනක් දැනගෙන ඒක සඳහා කරන්න ගියාම අපේ ශතපඥාවල් කොච්චර දෝ ක්‍රියාත්මක වෙලා අපි ඒ කෙලස් ටික විතරක් අදහන කෙලස්ම මම කියා ගන්න රාදීන මනුෂ්‍ය හිතකටපත් වෙනවා. නමුත් කවදා හෝ ටික ටික ටික ටික භාවනා කළ තමන්ගේ සති සමාධි ධර්ම දියුණු කරන පරියන්කේදී ආත්මනේදී ජීඳා වැඩවල මුචින මැචින කෙලස් දෙන්නරලා ඒකට නුනු දීලා කොතනක හෝ එක එක හරි බිම දාගත්ත දවසේ තේරුම් පටන් ගන්න මේක විශාල ආධ්‍යාත්මික හැම කෙනෙක් තුළම තියෙනවා. ඒ ආධ්‍යාත්මික පිටින්න බැරි ඒ පුද්ගලයා විසින් ඒකට සාප කරන නිසා. ඒ පුද්ගලයා විසින් ඒකට අව탁සිරු කරන නිසා. ඒ පුද්ගලයා විසින්ම ඒ කෙලෙස් මම කියාගන්න නිසා මගේ කියාගන්න නිසා ආත්මය කරගන්න නිසා. ඒ නිසා පටන් ගන්නකොටම ඔක්කොම කෙලෙස් කරන ගමන් පාරතුම් මරන ගමන් හොරකම් කරන ගමන් නෑ මම මම මරන්නේ කියලා බොරු කියන්නේ කියන එක නෙවෙයි මේ කියන්නේ. හිතලා මතලා කරන දේවල් හැකිතා පුළුවන් තරම් නතර කරලා බලන්න. ඒකට කියන ආජීවය කියලා සම්මා කම්මන්තේ කියන සම්මා වායාමයේ වාචා කියලා කියන්නේ. ඒක නතර කරත් ඉන්නේ සිදුවෙන රාශියක් මේ චිත්ත ප්‍රවෘත්ති දිහා බලනකොට කොච්චර දේ මතුවෙනවා. ඒ මතුවෙන දේවල් සචේතනික නෙවෙයි නම් හිතලා කරන දේවල් නෙවෙයි නම් ඒවා අදිෂ්ඨානකින් කියන දේවල් නෙවෙයි නම් මෙවුවා පිළිබඳ පශ්චාත්තාව වීම කෘතඥයේ ගතිය. බුදුදහමෙන් මෙතන ගෙනියලා පෙන්නනවා මේකට පශ්චාත්තාප වුණාට කිසිසේත්ම බගතුවක් වෙන්නේ නැහැ. ඒකම නිවර්ණයක් කරන නිසා මෙවුවා මම නෙවෙයි කියන්නේ, මගේ නෙවෙයි කියන්නේ, මගේ ආත්මය නෙවෙයි කියන්නේ ඉගෙන ගත්තොත්. ඒනම් වල තියෙනවා මේ නිවන උප්පත්තියම ලැබිලා තියෙනවා අපට කියලා. මේ නිවනට අවශ්‍ය කරන ඒ ඒ ඒ ප්‍රභවය උප්පත්තිය ඉඳලා අපිට ලැබෙලා තියෙනවා අපි හැමදාම කරලා තියෙන අපේ පෞතික සමාදන් වෙන එක. වැරදි ටික සමාදන් වෙන එක, බැරි ටික සමාදන් වෙන එක, නැති ටික සමාදන් වෙන එක. ඒ නිසා ඒ නැති බැරිකම අතහැරලා හැකි ඇති ඇති සංඥාව ගන්න පුළුවන් නම් ඒක මේ සත්‍ය විසුද්ධි ක්‍රමේදී ප්‍රධාන වශයෙන්ම ඔය ධිට්ඨි විසුද්ධි සංඛා විතරන විසුද්ධි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන ප්‍රධාන විසුද්ධි ටිකේදී පුදුම විදියට තමන්ගේ ජීවිතය කෙරේ තියෙන පැවතුම් පැවතුම් පැවතුම් වල වෙනසක් ඇති වෙන නිසා ඒ සඳහා මනස සකස් කරගන්න ඒක කල හැක්කක් මම මේක කරනවා කියන මේ හැකි සංඥාව තියෙන මනුස්සයා කෙලෙසේ දිහා බලන හැටි මට බෑ මේ කෙලෙස් බලවත් කියන එක නා කෙලෙස් දිහා බලන හැටි එයින් ලැබෙන ප්‍රතිඵලත් බලපුවාම ඒ පුද්ගලයාගේ දෘෂ්ටියම තමයි ප්‍රශ්න දිහා බලන ආකාරයම තමයි අවසාන ප්‍රතිඵලයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනා කරන එක්කනට ඒ සුත්තමේ ඥානෙ මේක දැනගත්තට පස්සේ, චින්තාවේ ඥානෙ මේක අල්ලගත්තට පස්සේ අභීතව කෙලෙසයකට මුහුණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. කෙලෙසේ මුල දැකලා කලබල වෙන්නේ නැතුව, මැද දැකලා කෙලෙසෙන් කෙලෙස බහිතව ඉන්නකොටවත් තමංග සාප කරන්නේ නැතුව, කෙලෙස විසීම කෙලෙසේ යන වෙලාවේදී ඇතිවෙන්නේ ආදී ගතිය, චේදවත් ගතියට සමාදන් වෙන්න පටන් අරගත්තොත්, සර්වඥ දේශනා කරපු විදිහට මතුවෙන තාක් මතුවෙන්නේ මේ ලෝකේ කෙලෙස්මයි. මතුවෙන තාක් මතුවෙන දුක්මයි අපිට කවදා හෝ සාන්තිය තියෙන මේ දේවල් මතුවෙනකොට ඇති වෙන සීලාරය බලලා සාදු කියන එක නෙවෙයි නැති වෙනකොට ක්ෂය වෙනකොට වැය වෙනකොට ඒකේ නොසලන හිතකින් අජිවාසික නොකියන හිතකින් පෙරහැර යන්න හදලා පසකට බැලින්න තමයි මේක තියෙන්නේ. තුන්ස ආස්වාසිය ආවට පස්සේ ආස්වාසිය ගෙවිලා නැටි බලන්න. ප්‍රසවාසයට පස්සේ ප්‍රසවාසය ගෙවෙන හැටි බලන්න. ආශ්‍රව ප්‍රසවාස දෙකම ගෙවෙනවන ගෙවෙන හැටි බලන්න. කාම ඡන්දය ආවට පස්සේ ඒකත් ගෙවෙන හැටි බලන්න. ද්වේෂය ආවට පස්සේ ඒකත් ගෙවෙන හැටි බලන්න. මෙහිමනම් එනකොට පවතින කොටත් ඉවසන්න ඕනේ. ගෙවෙන කොටත් ඉවසන්න ඕනේ. ආන්න එහෙම කරන්න ගියාට පස්සේ තේරෙනවා නිශ්චය වීම දකින්න එක, වෛ වීම දකින්න එක, නිරෝධ වීම දකින්න එක මේ ලෝකායත විශේෂ කිසි තැනක අපිට උගන්වන්නේ. අපිට තියෙන්නේ පටන් ගන්නකොට මතුවීම පිළිබඳ පාටිදානික මුල්ගල් තැබීමේ උත්සව තමයි අපිට කියන්නේ. අන්තිම ගෙවිලෙන් හැටි බලන්න පටන් අරගත්තට පස්සේ වෙනවා ඕනම කෙනෙක් ඒව බලන්න දඟලුවාට ගෙවි හැට ගෙවියන් හැටි බලන්න ඉච්ච ලොකු පිරිසක් එක්ක කර උස්සලා බලන්න දෙයක් නෑ බොහොම ප්‍රසිද්ධ සිද්ධ වෙනවා. ඒක මේ ඒකද ධර්මය, ඒකද විපස්සනාව, ඒකද ධර්මානුපස්සනාව කියලා අපි දන්නේ නැති නිසා අපි මේ නිවන කියලා එකක් කිරපා යනවා වගේ පායයි කියලා බලාගෙන ඉන්නේ. මොනවදයක් පායන් ලෝක දෙයක් නැහැ. ඊට නිවන මතුවෙන්නේ ගව වීම දකිනකොට. ක්ෂය වීම දකිනකොට. ඒ නිසා අනාථ බින්දික සිතුමාගේ අවසාන මොහොත නිරුද්ධ වෙන මොහොත ලොකු ආලෝකයක් වෙන්න ඇති. දැන් මේ කරපු ඔක්කොම සෙල්ලම් ඉවරයි. කුමන නැටුම් කෙලි කවට සිනාදා ජීවිතය අවසානයේ වෙලාදී මේ බණ අනික් වෙලාවට වැඩි තේරුමා වෙන හිතන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් දැනට තමයි ළඟ තියෙන අත්දැකීම් සම්භාරය ඇරලා සංසිද්ධියක් මතු වුණාම ඒක පින්පව් වශයෙන් හරි වැරදි වශයෙන් සාධාරණ සාධාරණ වශයෙන් බෙදන්නේ නැතුව මතුවෙන දේ නාම ධර්මයක් වූ රූප ධර්මයක් වේවා පින් පැත්තට වේවා පව් පැත්තට වේකපිටේ මුල නොදාග දකින්න මට්ටමට ගියොත් ඒක විපස්සනා පිළිවෙල හොඳම අර්ථකථනය තමයි මතුවෙන දේක ඕනම දේක මුළුමැදක බලන්න පටන් අරගත්තොත් ඒ මනසට තේරෙන මෙතෙක්ල් අග නොති නොබැලීම, ගෙවි යන තැන නොබැලීම, ක්ෂය වීම නොබැලීම නිසා තමයි අපි මේ සංසාරේ ගියේ. අපි කවදා හෝ මේ වෙනුවට ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි බලන්න පටන් අරගත්තොත් එනිදාම අපිට ඒ නිකන් ගජාක් හම්බ වෙනවා. අපි කිසි කෙනෙක් බිම දාලා පාගල නෙමෙයි ජයගන්නේ නිතරම ජයක් ලැබෙනවා කාගවත් ඊර්ෂාවට අපි ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තව කෙනෙක් ඒ ජීවෙන පැත්ත බලන්න දන්නේ නැතුව හට ගන්න පැත්ත පිළිබඳව ආශාවෙන් ඉඳ වෙනසටපත් වෙන හැටි. මානසික අසහනයටපත් වෙන හැටි. පීඩාවටපත් වෙන හැටි බලලා කවදා හෝ ඒ කෙනා ඒ සම්මාදිට්ඨිය සකස් කරගන්නකම් ඒ බුද්ධලයට වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හැසිරීම අපේ ආකල්පයේ තියෙන මේ මනුස්සයාට ඒ සැපයිලන දේ දෙන්නට නෙමෙයි මේ සම්මාදිට්ඨිය ඇති කරලා දෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන මේ අඩුම ගණනක සකස් කරලා දෙන්න අපි ආදර්ශයක් වෙනවා නම් අභ්‍යන්තර බාහිර සාසන දෙකම හැදෙයි. ඒක නිසා යම් ප්‍රමාණයකට භාවනා කරපු කෙනාට තව ඉදිරියටත් මේ භාවනාවෙන් අභ්‍යාස ප්‍රයා ගන්න ලදී ක්‍රමවේදය ශක්තිමත් විදියට නැත්නම් එකලස් කරගෙන ඉදිරියට යෑම සඳහායි අද ධර්ම දේශනාවත් ඉදිරිපත් කළේ ඒ දේවල් එසේම ඉදිරිපත් වෙලා අවදුරටත් Taman පිළිබඳව විශ්වාසයෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිර දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා සඳහා පැයකට විනාඩි 15ක් විතර වගේ කාලයක් ගත වෙලා තියෙනවා. අපිට තව විනාඩි 15ක විතර වගේ අවකාශයක් ලැබිලා තියෙනවා ඉඩක්. ඒ නිසා මම ආරාධනා කරනවා මේ සම්බන්ධව කිවිචු කලේචයක් තියෙනවා හෝ අපහැදිලි තැනක් තියෙනවා හෝ ප්‍රකාශන තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ වගේ දේවල් සහ ආනාපානයත් වරින් වර ඇති වෙනවා නැති වෙනවා. ඒවා ආස්කරන වගේ ඒ ආනාපානයේ විශේෂයෙන්ම දිහා සචේතනික බව දැකීම නැතිවීම වශයෙන් වැදගත් වශයෙන් මම හිතන්නේ පිටිපස්සට ප්‍රශ්න ඇහෙන්නේ නැහැ නේද? ප්‍රශ්න නැගෙන්නේ මේමයි අපි භාවනා යම් කිසි මට්ටමකට ගියාට පස්සේ ඒක ඇත්තටම කියන්නේ කායනපසනා යම් තලතුණ බව කාට පස්සේ Tamanda ආස්වාස් ප්‍රසවාසයත් ඇවිල්ලා යනවා පේනවා ශබ්දත් පිටිපස්සේ තියෙනවා වේදනත් කයේ දැනෙනවා කිචිවිලිත් වෙනවා නමුත් මේවා දිහා මදහත් හිතකින් වගේ බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නිකන් මෙවයින් ඈත් වෙලා බලන බැල්මක් එතකොට තියෙන්නේ ඒවා එකක්වත් ඉල්ලලා ගත්ත දේවල් නෙමෙයි ඔහේ පාවෙනවා අහසේ බලාකුළු යන්නවා දේ. ඒතර තමංගේ සවිඥානික මනස දන්නවා මෙතෙන්ද එනකම් මට උදව් කරේ ආනාපානෙ කියන. අත්තල බඳලා දුන්නේ මම අල්ලගෙන ආවේ ආනාපානෙ. දැන් ආනාපානෙ අනිකුත් නිකන් නාටකම් කතාවෙන් කියන අනිකුත් නළුනි කියන සමග සමාන මට්ටමේ වේදිකාවේ හැසිරෙනවා. එයාම නෙවෙයි ප්‍රධාන නළුවා. මේ ජවනිකාවේ යන්නේ ප්‍රධාන දෙයක් ඉන්න ඔකොනක. අන්නේ වෙලාවක අපි ආනාපාන વિશે කොහොමද අපි හැසිරෙන්න ඕනේ? එහෙම නැත්නම් ඒකට අතුරුව මතුවෙන අනෙක් කර්මණු කෙරේ අපි කොහොමද හැසිරෙන්න ඕනේ කියන එකයි මට පේන ප්‍රශ්නේ. ඉතින් ඒකනම් ඒ සඳහා අපිට අත්‍යවශ්‍ය වෙන දේ තමයි මේක අත්දකලා තියෙන්නේ. සාමාන්‍ය ආනාපානවත් කීකරු කරගන්න බැරුව වේදනා ශබ්ද පීඩිතව ඉන්න කෙනාට මේ ප්‍රශ්නෙට පසුබිම මනසෙන් නැතුණම් ඒක තේරුම් ගන්න අමාරු වෙයි. නමුත් එක පැත්තකින් කියනවා නම් මේ වගේ දේවල් කතා කිරීමෙන් තමයි එහෙම තත්යකට යන්න පහසු වෙන්නේ. නැත්නම් අපි හතියට පටලවා ගන්නවා. ඒ නිසා අපි කරන්න ඕනේ ගොඩාක් අරමුණු රාශි එන එක නැති කිරීම සඳහා එක්කෙනෙක් එක්ක නිවිස ගන්න. එක අරමුණක් එක ජීවිස ගන්න. අපි කියනවා මේ ස්වයංවරයක් දීලා රාජකුමාරයට ස්වයංවරයක් දීලා උඹට ඕන කෙල්ලෙක් තෝරගන්න. ඉතින් ඊට පස්සේ යම හේසිකාව වෙනවා. එතකොට වෙන්නේ අනිත් කට්ටිය එක එක නියුසුම් නැති වෙනවනේ අනික් මේ ඒ ස්වංගර දාපු අනික් කුමාරිකාවන් ප්‍රතික්ෂේප වීමක් වෙනවා. එතකොට මෙයත් එක තමයි ඝනජනෝ යන්නේ. ඉතින් මේ වගේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියනවා වාඩි වෙලා හොඳට පතර වෙලා හිතට ස්වංගරයක් දෙන්නේ. මොකද්ද නිතරම එන්නේ මොකද්ද හිත ගන්නෙ ඒකත් එක්ක විතරක් දේශ ගන්නෙ. ඒක ආනාපාන වෙන්න පුළුවන්, පිම්බිමක් වෙන්න පුළුවන්, නැත්නම් ඉඳගෙන ඉන්න බව වෙන්න පුළුවන්. ඒක පූර්ව නිගමනයෙන් යන්න බෑ. සංගරයට යන කෙනා යන්නේ වූර්ත මනසකින්. අපි හිතමු ආනාපානෙ ගත්තා. ඊට පස්සේ ආනාපානෙත් එක්ක ඇසුරු කරනවා. දැන් අර ගත්ත කුමාරිකාවත් එක්ක යුග දිවියට බහින්න. යුග දිවියට දැසලා පස්සේ ඒ ඇසුර ඒ දෙන්නගේ ඇසුර නිසා දෙන්නට දෙන්න අවබෝධ වෙනවා. අවබෝධ වෙලා ඉවර වෙලා එදා තෝරන වෙලාවේදී මේ මිනිස්සයා තමයි ඒ කලයට මෙතු ලස්සනම සිත් ගන්නාසුළු සිත් පහර ගන්න උනාට මේකත් කුඩු ගඳ ගහනවා මේකෙත් දාඩිය ගඳ ගහනවා ඇසුරට ගියාට පස්සේ බලන කොයි එකත් එකයි. අර පළවෙනි දවසේ තමයි නෝනද මැනිකේද ප්‍රශ්න තියෙන්නේ. පහුවෙනට නෝනා වුණත් එක විදියයි, මැනිකේ වුණත් එක විදියයි, මැනිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි කියන ටිකක් කල් ඉන්නකොට තේරුම් ගන්න පස්සේ මනසයා ස්වංගරේම බේරෙනවා. මේක දිහා ඒ විදිහට බලනවා නම් වැඩි ඇසුර නිසා මට දැන් ආනාපානයත් එක්ක අනිකුත් අරමුණත් එක්ක සම කරලා බලන්න පුළුවන්. මම නිදර්ශනයක් ගත්තේ. අද ප්‍රශ්නේ විස්තර කිරීමක් මම මේ කරන්නේ. අන්න එතෙන් ආවට පස්සේ ඒ යෝගාවචරයට දැන් ආය ස්වංවරයකට අවස්ථාවක් ලැබෙනවා. මූල කර්මස්ථානේ තියෙනවා, සද්ද තියෙනවා, වේදනා තියෙනවා, හිතිවිලි තියෙනවා. මෙතනදී ආනාපානේම හොයාගෙන අඹාගෙන පිටිපස්සේ යා යුතුද එහෙම නැත්නම් අපි සියල්ල දිහා සමහිතින් උපේක්ෂාවෙන් බලනවාද මේක තමයි මුළු භාවනා ජීවිතයේ තියෙන උග්‍රම තැන. ඒ කියන්නේ බොහෝම සංවේදී තැන, බොහෝමත්ම විනිශ්චිත තැන. අපි කියන්නේ තීරණාත්මක තැන. ඉතින් අපිට මොන නමුතේ නම් දෙන්න තියෙන්නේ සියල්ලට සම්මතම දීලා කාටවත් ඉස්සර වෙන්න දෙන්න එපා. ආනාපානෙත් ඇතුළේ යනවා, හද්දත් ඇතුළේ යනවා, හිතිලිත් ඇතුළේ යනවා, වේදනත් ඇතුළේ යනවා. මේ දිහාවට සමහිතින් නැදහත් හිතින් බලන්න. හැබැයි ආනාපානෙ මතු කරගන්න උත්සාහ කරත් ලොකු හානියක් කරන්නේ. මොකද ආනාපානෙ මතු වෙච්චම ආයෙ නැති වෙනවා. මතු කරන්න උත්සාහ කරත් ඒ ආයෙ නැති වෙන නැති වෙලා ආයෙ හිස් තැනකට හෝ සියල්ල සමබර වෙන තැනකට එනවා. එතකොට කවදා හරි අර තේරෙන පටන් ගන්නවා මෙතෙන්දී ආය ආය ප්‍රයත්න ආයාස කරන්නේ නැතුව මතු වෙන්න උත්සාහ මතු කරගන්න උත්සාහ කරන්නේ නැතුව නැති වෙච්ච අනබල නැති වෙච්ච අනබල. සද්ද එනවනම් ඇවිල්ලා පළච්චාවයි. වේදනා ගියාවයි කියලා ඉන්න ඉන්න තමයි tempatකමකට ඉදලා දෙන්නේ. ප්‍රයත්න කරන කරන්නේ tempatuන කියනවා. අවිසිල්ලක් ඇති වෙනවා. ඒ අවිසිල්ල යෝගාවචකය මම කරන දේ මගේ කරන දේ කියලා කරන්න කරන්න වෙන්නේ මොකද්ද? අර තැම්පත් වෙන්න කාලේ ගන්නවා. ගොඩක් වෙලා යනවා. එනිසා මුල් ධර්ම වශයෙන් කියන්නේ මේ වෙලාවේදී හැකි ආග්‍රෝක ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ සියලු ප්‍රයත්නයන් සංසිඳවන. ඒ සංහිඳියාවට එහෙම මන්දි බහින්ද ඉඩ දෙන්න. තැම්පත් වෙන්න ඉඩ දෙන්න. ඒක ආනාපානේ නැති උනායි කියලා ඒක කියන්නේ ආනාපානේ නිමිත්ත නැති වෙනවා, අරමුණ නැති වෙනවා. ඒක මේ සංඥාව නැති වෙනවා. ඒක ਸਰවඥාන්සේ සඳහන් කරනවා මෙතන නැතිවෙන්නේ රූප සංඥාව මිස රූපේ නෙවෙයි. ආනාපානිය නැතිවීම නෙවෙයි වෙන්නේ ආනාපාන නිමුක්ත නැති වෙනවා. සංඥාව නැති වෙනවා. අරමුණ කරගන්න බැරි යනවා. ආනාපාන නැති වුණොත් මැරෙන්න බෑ. මැරෙන්නේ ඒක නිසා මෙතන සිද්ධ වෙන රූප නැතිවීමේ රූප සංඥාව නැතිවීම නිසා ඒකට ඒ නිසින්ින්දේ හේම රූප සංඥාට ගෙවෙන්න ඇරලා මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට ඒ පුද්ගල ආශා කිරීමක් නෑ තේරීම කියන පැත්තට දානවා. එතකොට මේ මිනිස්යාට ආනාපානෙද අනික් කර්මවලද කියලා මැනීමකුත් නෑ. ආනාපානෙ හොඳයි අනිත්‍යව නරකයි ආනාපානෙ කෙලෙස් කුසලයි අනිත්‍යව අකුසල එහෙම ඉක්ුත් නෑ. ඒකෙන් මේක තෝරන මමයක් නෑ. අභියෝගයේ තියෙනවා තෝරන මමයක් නෑ. සචේතනික විනිශ්චය කරන්න නියුත් නැහැ. විනිශ්චයකාරයෙකුත් නැහැ. සිද්ධිය වෙනවා. ඒකට අපේ කෙලෙස් වල තියෙන ගතිය තමයි එක්ක මම ඇති කරගන්න, එක්ක මාන්‍ය ඇති කරගන්න, එක්ක ආශාව ඇති කරන මේ සිද්ධියට ඇඟිලි ගන්න හදනවා. තමන්ගේ පාණ්‍ය අතර ගන්න හදනකොටම මම යට අවුරු වෙනවා, මාන්‍ය ඇති වෙනවා, තණ්හාව ඇති වෙන නිසා යාට ඇති කරගැනීම, ඇති කර නොගැනීම අතර සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. දෙකට දෙක සංසන්දනාත්මකව තේරුම් කළා මේරිච්චකම කියලා කියන්නේ මේකට ඇහිලි ගහන්න නැතුව එහෙම යන්න පුළුවන්. ඒක මම පාවිච්චි කරන වචන තමයි ෆොටෝ පයිලට් එකෙන් දාන්නේ. දැන් හසන්ත ගාව තියෙන අහසේ ඒක නිසාගත වෙලා තියෙන්නේ යන්ත්‍රයට බාර දීලා ඉන්න පුළුවන්. වෙන දෙයකට වෙන්න පුළුවන්. ඒ දේ මේ ප්‍රශ්නේ මතුවෙන එක අපි හිතලා බලලා කර යුතු දෙයක්ද අපිට ඉබේ කෙරෙයිද කියන ප්‍රශ්නේ උතන තියෙන යටි. ඒ වෙලාවේදී මොනවාක්වත් නැතුව ඔන්න යන්න අරිනවා කියන එක උඹේ ස්වයංභූ ඥාණයෙන් උඹට ඒක නැත්තම් සරුවචන්දගෙන් අසාධනක යුක්තත් දෙකේ. අසාධනගත යුක්ත. කමඨාන උද්ද වෙන්න ඕන මෙතන. සුත්තමේ ඥානෙ තියෙන්න ඕන. එහෙම නැත්තම් Tamanටම කියපු සුත්තමේ ඥානෙ මතුවෙන්න ඕනේ මම මේක හසුරවන්න ගියොත් හිත ඇවිස්සෙනවා. මට කරන්න තියෙන්නේ හැසිරීමේ උපකරණ ටික පැත්තකට දාලා එහෙම තැම්පත් වෙන දෙන එකයි කියලා මේක මහා ලොකු මේ භාවනාවේ විශාල අත්දැකීමක් නෙවෙයි. මේ විශාල ගමනකට චිත්තපත්‍ය සකස් කිරීම. විශාල ගමනකට හිත සකස් කිරීම මම යට පොඩ්ඩක් පෙන්ෂන් දීලා පැත්තකට දානවා. මනින්න කිරණ ගැටියට කියන පොඩ්ඩක් හිටපම හොඳයි හේරුවයි අරගෙන පැත්තකට වෙනවා. අරකට කියදී මේක හොඳයි කියන්නේ නැහැ ආනාපානියාවත් එකයි සද්දයක් ආවත් එකයි වේදනාවත් එකයි කියලා ඔක්කොටම සමසේ ඒකට කියේ ස්වභාව සිද්ධිය අනුව නටන්න ඉඩ ඇතුළත් බලන්න ඉන්න ගියාම ඒක මහා වශියක්. මුළු මුළු පද්ධතියම වශී කරගන්න පුළුවන් තමයි විනිශ්චයක් නොදීමේ. යමෙක් නොතීරීමේ. තේරෙපො ගමන් මම අහුවෙනවා මගේ රුචි අරුචික පේන්න පටන් ගන්නවා තේරීම හරහා. මගේ දෘශ්‍ය තේරෙන්න පටන් ගන්නවා තේරීම හරහා. මම දැන් මම විනිශ්චයක් දෙන්නේ බලාගෙන ඉන්නවා ඊගාව දානිකත් වෙන්න ඉන්නකො ඊගාව දානිකත් වෙන්න ඉන්නකො ඊගාව දානිකත් වෙන්න ඉන්න කොහොම ඉන්නේ ඉන්නේ පිළිවෙල කරපතුව සචේතනික තීන්දුවක් නෙවෙයි. හැබැයි එහෙම කළ යුතු බව බුදුහාමුදුරුවෝ නොකියා කියලා කියන හැම සූත්‍රයෙම එතෙන් දෙනකම් භාවනා කරලා යන්න ආරම්භ. ඊට පස්සේ තමයි ඇත්තටම භාවනා සිද්ධ වෙන්නේ ඊට පස්සේ තමයි ඒත් වෙනකම් කරන්නේ හතමනි එක. එතෙන් කරනකම් කරන්නේ අඩුම ගඩම සකස් කරගන්න එක. එතෙන් එනකම් කරන්නේ අපි පරිසරය සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඒක සරුංගල් අරිනවනම් සනුවර උඩට ගියාට පස්සේ සනුවර කඩලා අරින්න ඕනේ. ඒක සනුවරට ඕන තරමට පාවෙන. හැබැයි බාන්න බෑ ඊට පස්සේ. ඒක අරින්න බෑ. ඒ කියන හොඳටම සතුන් කරලා උඩටම ගිය දවසේ කඩලා ගියාට පස්සේ ඕන්න සතුට වෙන්නත් පුළුවන් මෙන්නට වැඩිය උඩ ගියා කඩලා ගිය නිසා කනගාට වෙන්නත් පුළුවන් සරුංගසෙල්ල මේ තියෙන්නේ කඩලා යන්නේදී තමයි කඩලා ගියාට පස්සේ තමයි සරුංගලේ ස්වභාවයෙන් යන්නේ එතෙන් යනකන් නූලෙන් ගස ගස ගස ගස උඩට අරිනවා. ඒක මේ කවිකාරයේ එවනම් මේ සාහිත්‍ය ශිල්පයේ ලියලා තියෙනවා මේ ගහක මතුවෙන උචි මේ දැල්ලක් විවිධ වර්ණ වලින් රතු පාට කහ පාට කොළ පාට වෙලා හොඳට කොළ වෙලා සම්පූර්ණ ගහට සේවය සලකනවා ප්‍රභා සංශ්ලේෂණය ආරා පූර්ණ සේවාව කරලා ඊට පස්සේ හරිතත්වද ටිකක් ගහටම දෙනවා. ඊළ කොලේ අඬු පහට ගන්නවා. අඬු බලාස කියන්නේ. අඬු බලාස වෙලා එයා ඒ කවිලියන් අතර මේසෙකාවට ගියාම දකින්නවලු හැමදාම මේ කොලයක් ක්‍රමයෙන් ක්‍රමයෙන් දුරු වෙන වැඩි වෙලා කොළ පාට වෙලා වැඩ කර කර ඉඳලා දැන් ක්‍රමයෙන් එයාගේ පාට ටික ආපහු ගහට දෙනවා. ඊළ බණ්ඩු පලාස වෙලා කොලේ ගහෙන් ගැලවෙන වෙලාවයි. එයාට ඇහුනලු තටා කියන්නේ. උලේ ගහට කිව්වලු ගිහින් එන්නම්. ඒ විවරණ පස්සේ ආයෙදිරි ආයෙත් ගහටම නෑනේ. අන්නේ වැටෙන තැනින් එහාට කොළිය දන්නේ කොහේයිද කියලා. ගහ දන්නේ කොහෙද ඊට පස්සේ උහුණගෙන් තමයි තීන්දුව වෙන්නේ. ඒක ඒ වැටෙන ලතාව අනාලම්බිකයි. මොකේවත් රැඳිලා නෑ. අන්නේ ඒ වගේ නිශ්චය ගන්න අපි බයයි. එච්චරයි දෙල්ලම තියෙන්නේ. ගහා කොලේ කියලා කියන්නේ උත්තරම සේවාවක් කරුමේ පෙන්ෂන් ගන්න ගිහිල්ලා හරියට මේ පාරිශෝධිත මුදලක් දෙන්නක වටින තරම් සේවයක් කරපු තැන. අපිට මේ බිමුට තමයි අතුගාල විසිකරුම්කම් අපිට හදිස්සි. ඒත් ඒ ගහ එච්චර සේවයක් කළේ ගහ කොලේ ගහෙන් පිට වෙනකොට කියනවලු කතාවි. ඒ කවි කිව්වේ නීති කනට ඇහි එයාට ඇහෙනවලු එයා කියලා එනවා ගහට මං ගිහිල්ලා එන්නම් කියලා. ඒ වගේ හැලුණාට පස්සේ යා බලන්නේ තියා ඒ කොලේ වැටෙන හැටි. කිසිම න්‍යායකට බෑ. කිසිම කලින් විනිශ්චය කරන්න බෑ. මේ වැටෙන වැටිල්ල ගහට තියෙන කරන්න බෑ. කොළේක තියෙන කරන්න බෑ. කවිකාරයට පේනවා සම්පූර්ණ අනාලම්බිතයි. කිසි කෙනෙකුට විනිශ්චය කරගන්න බැරි වැටිල්ල. ඒක බැලින් බලනකොට මේ දේ වෙන්දරලා බලා සිටින ගතියක්. මෙච්චර තමයි අපි මෙතන තමයි මේ අඬ ගහන යන්නේ සර්වඥාන්සි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අතහැරීම කියන එකේ අවසාන අතහැරීම තමයි සියල්ලට සබහා සිද්ධිය වෙන්නන හේතුඵල ධර්මයන් වෙන්නන සබහා ධර්මයන් වෙන්නන කොට හුදු නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. ඒකකොට උඹ නිරීක්ෂකයෙක් වෙනකොට සම්පූර්ණ ආධ්‍යාත්මයි. මේක ප්‍රාර්ථනා නෑ. මේක වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ, මම මේක පාලනය කරන්න ඕන ගතියක් නෑ. ඒක දිහා බලනකොට පේන්න පටන් ගන්නවා. මේ දේ කාව්‍යයක් මේ දේ సౌందර්යයක් මේ දේ හැමදාම ලෝකෙ සිද්ධ වෙන්නේ අපි තටමැව්වද එයාට ඕන තාලෙට අත්මික වෙනස් කරන්න හදලා තමයි මේ මානසික ආතතිය ගන්න. අපි මේ පශ්චාත්තාපය අරගන්නේ නිසා මේක බලන්න ඉන්න පුළුවන් නම් ඉතින් ඒක ඇත්තටම අපිට මහා ලොකු ප්‍රයත්නයක් අපිට මහා ලොකු අභ්‍යාසයක් වුණාද කුංචි දරුවා කාලේ අපි ඕක තමයි කරේ. අවුරුදු 6ක් යනකම් අපි කිසිම දෙයක් අපේක්ෂා කරේ නැහැ. ඕනම දෙයක් ඉතාම සුන්දරව බලන්න හිටියද. පොඩි දරුවෙක් ඇත්තක තියා බලන්න හරියම නිලුපුරි. ඕනම දෙයක් දිහා බලනවා. කිසිම දෙයක් පිළිබඳව මෙහෙම වුණා කියලා පශ්චාත්තාපයක් නැහැ. ඒ නිසා අපි මේ ආපහු යන්න හදන තැන අරුමතනක් නෙවෙයි. අතහැරලා පුතන. මේ කාලය තුල වෙච්ච දේවල් මේ සංඥා ටික ඒ නිමිති ටික අයින් කරලා වෙන දෙයකට වෙන් කරලා බලන්න එක හැම වෙලාවෙම කරන්න යන්න එපා. දවසට පැය භාගයක් හමාරක් හොඳට අනිකේව ආරක්ෂාව සැලසලා සීලයක පිළිපදලා සද්ධාවක පිළිපදලා හොඳට පටල වාඩි වෙලා බලාගෙන ඉන්න සරුංගලේ නූල කල්යන හැටි. ගහකින් කොලයක් වැටෙන හැටි. බලහන් හිටියොත් කිසිම පෙට්‍රෝල් වේදමකුත් නැහැ. ස්ටියරින් වීල් එක ලවුත් වෙන්නේ නැහැ. මොකද කිසිම දෙයක් ස්ටිය කරන්න දෙයක් නැහැ. ශ්‍රීලංකාවේ අන්දාම ගගේ කාන්තාරික වාහනයක් ස්ටාර්ට් කරලා තියෙනවා. ওই අන්දාරේ මට මතකයි කර්මාන්ත බුද්ධසන තිබිලා 63 දකෝද මං ගියා. ඊදි ටැක්ටිකල් ෆුල් කපලා ස්ටාර්ට් කරලා තියලා එක තැනම කරකෙනවා. නතර වෙන වෙලාව දුර කරනකොට කොච්චර දුර ගණන් දෙනවා. ඒ රුපියල් 100ක් යන ඇප්ලිකේෂන් එකක් දාන්න. කාටද පුළුවන් මේ එන්ජින් එක නතර වෙන වෙලාව කියන්නේ. ඒක එක තැන කරකවනවා. හොඳ හොඳම මේ මේ මොකක්ද ආඹුව ආඹේ පිළිබඳව හොඳම මේක. ඒ වගේම අපි බලන්න සියල්ල පෙරත් නැහැරලා දාලා හිතල කරන දේවල් සියල්ල මත ඇර දාලා සිදුවෙන දේ දිහා බලන්න හිතුවොත් භාගයක් විතර මුළු භාගම විශ්වාමයක් තමයි සිද්ධ වෙන්නේ. භාගම හුද කලාවක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක අපිට පේන්නේ කාලේ නාස්ති කිරීමක්. එහෙම නැත්නම් ලස්සනට සැලසුම් කරන පුළුවන් වෙලාවක් නැති කිරීමක් කියලා. ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ තාර්කික මනසෙන් තමයි. මම මේක හුරු කරගත්තට පස්සේ අපි ගඟක් අයිනට ගිහිල්ලා මූද අයිනට ගිහිල්ලා ඒක දිහා බලන් ඉන්නවා වගේ ඉර බහගෙන යන හැටි බලන් ඉන්නවා වගේ අන්න පටන් ගත්තොත් පුදුම සාන්තියක් පුදුම සහනයක් එන්න පටන් ගන්නවා ඒ නිසා මේ අවසාන දේට අවසාන ඉල්ලෙට පුරුදු කරන තැන තමයි අර හිත සංසිද්ධියෙන් පොඩක් ඈත් වෙලා ආනපානේ අනේ අරමුණු අනික් අරමුණු ඔක්කොම එද්දි මේක දිහා නොදැක්කාසේ බලන් ඉන්න බලන්න නෑ වුණාසේ අහන්න පුළුවන් නම් දැකලා මට කියා ගන්න බැරි ගොළුෙක් වගේ ඥානයේ තිබුණට ගොළුෙක් වගේ හැසිරෙන්න පුළුවන් නම් කොන්ද කඩි කිණියක් වගේ හැසිරෙන්න පුළුවන් නම් මලමිණියක් වගේ හැසිරෙන්න පුළුවන් නම් මේක තමයි ආධ්‍යාත්මික ඉහළම හිණිපෙත්ත. කොමිට් වෙන්නේ අපි කියලා මේක දාගන්න නැතුව ඉන්න පුළුවන්කම තමයි මේක විපස්සනාව තමයි මේ කියන්නේ. හොඳයි අපේ ඔග්ලෝසෝ 11 මතක් කරනවා ඒ නිසා අපි මෙතනින් ඉදීවරුවේ සතිವಾರය સમાપ્ત කරලා අපි නැවත 12 මාර්තු මෙතන රැස් වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා ශිරු දිනාටම පෙරවන් සරණයි